නැත්නම් සාමූහික වශයෙන් කමකාන් සිද්ධදී එහෙම නැත්නම් සාකච්ඡාවක් කියන්න පුළුවන් ඒ නිසා මේ තම තමන්ගේ කමඨහන් පිළිබඳව පිරිසුදු කරගත යුතු සුද්ධ කරගත යුතු සකමසු ස්ථාන තියෙනවා ඒක පිරිසේ ඉදිරි පිට ඇහිම ප්‍රශ්නයක් නෙවෙයි නම් කර්මා කරලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මේ ප්‍රශ්න එහෙම නැත්නම් ප්‍රකාශන කමඨහන් ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දස සංඥා ආවේකේ යතරම ගිරිමානන්ද සූත්‍රයේ ඒකට නම් කරලා තියෙන ත්‍රිපිටකයේ දස සංඥා සූත්‍රය කියලායි ඒකේ තියෙන්නේ අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා විරාග සංඥා පහාන සංඥා සබ්බ ලෝකේ අනාදිරත සංඥා සම්බ සංඛාරේසු අනිච්ඡා සංඥා ආනාපාන සති. මේක අපි මේ මත කරගත්තේ මේ අනබිරත සංඥා. අනිත් එක ඇත්තටම මේ දස සංඥා සූත්‍රයේ ඉතින් මේ අනිච්ඡානුපස්සන දුක්ඛානුපස්සන අනාත්මානුපස්සන යනකොට ඒකෙන් ඒ අනිච්ච සංඥාව ඒක සඳහන් කර තියෙනවා දුක්ඛේ සුඛ සංඥාව කියන එකක් සඳහන් වෙන්නේ අනත්ත් සංඥාන සඳහන්. අනිච්ච සංඥා අනත්ත් සංඥා දෙක ඒ සූත්‍රයේ සඳහන්. භාවන භාවනාරාමිකාවේ ඒ වචනේ අ හදියට මතක නෑ මේ මේ භාවනාරාමතාවේ කියන වචනේ ධර්මදේශනා පොතේ සම්බන්ධ වෙනවා කියලා. නමුත් මේකේ ගොඩක් කරාට ප්‍රසිද්ධව පාවිච්චි වෙන්නේ මේ ආර්ය වංශ සූත්‍රයේ පළවෙනියෙන්ම සඳහන් කරනවා ඊතර ඊතර චීවර සම්පූර්ති චීවර මහාර්ය වංශේ ඊගාට ඊතර ඊතර පින්නපාත සම්පූර්ති මහාර්ය වංශේ ඊගාට ඊතර ඊතර සීනාසන සම්පූර්ති මහාර්ය වංශේ ඊගාට භවනාරාමදා මහාර්ය වංශේ කියලා ඒ මූලික කියන චීවර පින්නපාත සීනාසන පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාව දන්නේ නැත්නම් එහෙම නැත්නම් තමන්ගේ ඇඳුම පිළිබඳව, ආහාර පිළිබඳව, නිවෙස් නිවාසය පිළිබඳව මාධ්‍ය ප්‍රතිපදාව දන්නේ නැත්නම් යාට භාවනාවාමතාවය පේන්නේ නැහැ. භාවනාවේ භාවනාරාමෝති භාවනාරතෝ භාවනාරාමී තා භාවනාරති වෙනුවට අරතිය පහළ වෙනවා. අර අර තුන හදාගන්නවා. තමන්ගේ ඇඳුම ආහාරය සහ සීනාසනය පිළිබඳව මේ නියතමානී ගතිය නැත්නම් ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන ඒ කියන්නේ ආජීවය කියලා ආජීවය සකස් කරගත්තට පස්සේ ඉබේම ලැබෙන දෙයක් තමයි භවනා රාමතාවයේ භවනා රතිය එහෙම නැත්නම් වෙන්නේ අරතිය පහළ වෙනවා අරතිය වෙන්නේ අරතිය කියලා කියන්නේ අධි කුසයට කම්මැලි වෙලා ලාභ කුසල කර කර ඉන්නවා ලැබිච්ච අවස්ථාවේ කළ යුතු උපරිම අධි කුසලේ නොකර අධි සීල අධි චිත්ත අධි භාවනා කුසල් නොකර ඒ වෙනුවට දාන කුසල් එහෙම නැත්නම් සාමාන්‍ය සීල කුසල් වලට හිත බැඳෙනවා අර බර වැඩකට නැත්නම් අධි කුසල වලට නොයන ගතියක් එනවා ඒකට ප්‍රධාන හේතු වශයෙන් පෙන්වලා දීලා තියෙන්නේ ආජීවය දන්නේ ආජීවයේ අතින් සකස්ලා නැහැ ආජීවයේ සකස් වුණොත් භවනා රාමතාව ඉබේම එනවා ඒ ආජීවය සකස් කරගත්ත කල්යාණ මිත්‍රණික දැඳීම ඒ වගේම ධර්ම කර්ම වැටහීම භාවනා රාමතාවේ භාවනාව තියෙනවා ඉතින් ඡයිද අතර බුදු සම්බන්ධකමක් තියෙනවා ඒක පෙන්වන්නේ සම්මා ආජීවයට පස්සේ සම්මා වායාමයේ ආර්ය අෂ්ටාංග මාර්ගෙ පෙන්ලා තියෙනවා සම්මා වායාමයක් ව්‍යායාමයක් එන්නේ නැහැ ආජීවය සකස් කරගන්න. ඒ නිසා බටහිර ලෝකේ තාම අමාරුයි විස්තර කරගන්න හිතාගන්න භාවනාව පිළිබඳව නිසි වෑයමක් උනන්දුවක්වත් එයිද කියලා මොකද අධික සුඛෝපභෝගීත්වයකට මුළු පරිසරයම බැඳිලා තියෙන්නේ ඒ නිසා යත්තට හිතන්න අමාරුයි මේ ඒ කියන්නේ ගලක් උඩ ඇටයක් වැටුරුවා වගේ කවදාකවත් මුල් අල්ලන්නේ කවදාකවත් වැවෙන්නේ නැහැ ආජීවය සකස් කරගන්න දන්නේ නැති නිසා ඒ යත්තෝ ඒ තරමට බහින්න කැමති නැහැ ඒක හිතනවා නිකන් අනවශ්‍ය දුක් කරදර විදිහක් කියලා. ඉතින් ඒ තාක්කල් කොච්චර භාවනා කරත් <coughs> භාවනාවට කැමැත්තක් එන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ඔය ශූන්‍යතාව වගේ ගැඹුරු දර්ශනය එහෙම නැත්නම් කිව්වොත් අනිත්‍ය ප්‍රතිසංයුත දුක්ඛ ප්‍රතිසංයුත අනාත්ම ප්‍රතිසංයුත තාපයකට හිත ඇදෙන්නේ. හිත හැම වෙලාවෙම අදින්නේ නিত্য සුඛ සුභ කියන පැති වලටමයි. මොකද හේතුව ආජීවය සකස් කරගන්න නැත්නම් ආජීවය අතින් ඇද ගැහෙන්න කැමති නිසා. ඒකට භාවනා රාමතාවයක් ඉන්නේ මේක හරි හරි පිළිසි හරි පැහැදිලි මේ මිනිසු කොච්චර ආසාවෙන් භාවනා කරත් කවදාවත් භාවනා දියුණුවක් ලබන්න බෑ. මොකද මේ ආජීවය සකස් කරගන්න ඒගොල්ල කැමති නෑ. ඒක මේ භාවනා කරන අපිට මේ මේ පහසු ගන්න කොටයි කියලා ඉල්ලනවා. කවදාවත් හරියන්නේ කවදාවත් හරියන්නේ නැහැ. තියෙන දෙයට හැඩ ගහලා තමයි භාවනා කරන්න තරමට යන්න දන්නේ නැත්නම් ඒ භාවනාව හරියන්නේ නැහැ. ඒක නිසා අද තියෙන භාවනා මධ්‍යස්ථාන නැත්නම් ওই භාවනා ක්‍රමවල යම් ප්‍රමාණයක ප්‍රබෝධයක් වෙන්න තියෙනවා. ඒ ප්‍රමෝදයේ තිබුණාට ප්‍රතිඵල ගන්න ඉතාමත්ම අඩුයි. ඒ අත්ංගේ ආකල්පතිය බලනකොට පේනවා හැඩ ගහින්න දන්නේ. හැඩ ගහින එක ලැජ්ජාවක්. හැඩ ගැහිීම දුප්පත්කමක් කරගන්න. ඇඳ ගැහිම නෝන්ජල්කමක් කරගන්න. ඉතින් ඒකකොට මේ හරි අමාරු මම හිතනවා බාලදක්ෂ ව්‍යාපාරයත් එක්ක යනවා නම් භාවනාව හරියයි. මොකද බාලදක්ෂ ව්‍යාපාරේ හැඩ ගැහෙන්න උගන්වනවා. සූදානම් ශරීරයේ ගීතෙන් හැඩ ගැහෙන්න දැන් ඉන්නේ බාල යක්ෂයෝ. බාල දක්ෂයෝ නෙවෙයි. බාල යක්ෂයෝ ඉන්නේ ඒ යක්ෂයෝ ඉන්න බෑ මේ භාවනාව. යක්ෂයෝ ඉන්නත් බෑ. දැනට හැඩ ගැහෙන්න බැරි බැරි මිනිස්සයාට මොනම මොනම ඒ වගේ ආධ්‍යාත්මික පැත්තකට මේ පරිසරයට අනුව, ඍතුවට අනුව, ආහාරයට අනුව, චිත්ත tattට අනුව හැඩ ගැහෙන්න බැරි කෙනාට භාවනා රාමතර ගන්නවා. සෝමන පුරාණා හිස් බව කියලා තුච්ච පුරිස කියලා කියන්නේ මෝග පුරිස තුච්ච කොටිල කියලා කතාවේ තියෙන කොටිල හඳුනන දුජාන බයිනේ තුච්ච කොටිල කියලා මොඩයා මොග පුරුෂයයි කියලා කියන්නේ හිස් විඤ්ඤා තුච්චයි කියලා කියන්නේ මේ මේ හිස් කියන අදහස. ඒකත් ත්‍රිත්ත තුච්ච ශුන්‍ය ශුන්‍යතෝ රිත්තතෝ තුච්ඡතෝ සමාන වචන ඒක තමයි අනත්තතෝ කියලා කියනවා. නැත්තම් පරතෝ කියන අනුගේ එකක් වගේ බලන්නේ. තමන්ගෙම හිතපිල්ලක් තමන්ගෙම තරහාවක් තමන්ගෙම ආශාවක් තමන්ට මේන නිදිමතක් තමන්ට මේන හැඟීමක් ඒක හිස් දෙයක් මේ ඇවිල්ලා යන දෙයක් රික්ත දෙයක් ගන්න හරපද්ධතියක් නෑ තුච්චයි මේකෙන් කෙලෙස උපදවා ගන්න එපා මේකට වහන වෙලා කෙලෙස උපදවා ගන්න බෑ අනාත්මයි මේකට අර මදයක් නෑ ආත්මයක් නෑ ආණ්ඩු බට්ටු කරන්නේ මේක පරතෝ මේක අනුන්ගේ හේතුඵල ධර්මකින් ආපු දෙයක් මගේ හිතේ පට දැන් දැනුණට මේක මම කියා ගන්න එපා, මගේ කියා ගන්න එපා, මගේ ආත්මය කර ගන්න එපා. ඒක පරතෝ ස්වරූපයෙන් බලනවා කියන එක වෙනමම දෘෂ්ටි කෝණයක්. ඒක පුරුදු කරන එක තමයි විශේෂයෙන්ම සතියෙන් කරන්නේ. සතියෙන් තමන්ගේම හුස්ම දිහා පිට කෙනෙක් බලන්න වගේ බලන්න. තමන්ගේම ආශාව දිහා පිට කෙනෙක් බලන්න වගේ බලන්න. කොම්මන් සුවාද ආත්ම සංඥාව සක්කාය දිට්ඨිය. මඤ්ඤණාව කියන වචනේ ගත්තොත් තණ්හා මාන දිට්ඨි නිස්සිතව කරන කල්පනාව. මම කල්පනාවක හිතේ තණ්හාව යටිපහුවෙච්ච තණ්හාවක් දෘෂ්ටියක් මාන්නයක් සහිතව කරන කල්පනා ඒකට මඤ්ඤණා කියනවා සමහරට ප්‍රපංච කරනවා කියලා කියනවා. ඉතින් ඒක කවදාකවත් එල්ලෙට යන්නේ වටේ කරකැවෙන. ඇත්ත දකින්නෙත් නැහැ, එල්ලෙට යන්නෙත් නැහැ. මේ සිද්ධිය වටේ හාවට පිටට අඳුරට තමයි වදින්නේ. අන්න එවැනි කල්පනා ඇති කෙනාට මඤ්ඤණා කරනවා කියලා කියනවා. ඒ මඤ්ඤණා කිරීමේ කවදාකවත් නිවනට යන්නේ නැහැ. ඒක නිසා අපි දියත්‍ය බලේක අනිච්ච අනිච්ච අනිච්ච කියලා කිව්වට ඒක පුදු මඤ්ඤණාවක් විතරයි. ඒකේ කවදාකවත් අනිත්‍යත්වයට යන්නේත් නැහැ. දුක කියලා දුකයි දුකයි දුකයි කියලා කිව්වට කෙලෙසයි දෙහිතකින් කියන නිසාක මඤ්ඤණාවක් නිසා කවදාකවත් ඒ සර්වඥාන්සේ පරමාර්ථ දුකකට මඤ්ඤණා මාර්ගයෙන් යන්න බෑ. නැත්නම් අනාත්මතාවකට මඤ්ඤණා මාර්ගයෙන් යන්න බෑ. ඒක නිසා දුක්ඛ ලක්ෂණය මත වෙනකම් අනාත්ම ලක්ෂණය මත වෙනකම් අනිත්‍ය ලක්ෂණය මත වෙනකම් ඒ වචන කිව්වට ඒ මොදු මඤ්ඤණාවක් විතරයි. ඒකෙන් මේ අවශ්‍ය කරන මේ ප්‍රතිකර්මය අවශ්‍ය කරන තැනට බෙහෙත එන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය හැමදාම ආනාපාන සතිය තමයි වඩන්නේ. අපි ඒක සම්පත භාවනාවක් නෑටි. අපිට විපස්සනාවට ඒක කොහොමද යොදාගන්නේ? මොකද අපි නිවන නිවන අරමුණු කරගෙන යන්න හදන්නේ. ආනාපාන සමත භාවනාවක් කියලා කවුද කියලා දුන්නේ? භාවනා ක්‍රම දෙකක් සමත විපස්සනාගේ ඔව් ආනපාන දෙකටම පාවිච්චි කරනවා. ආනපාන විතරයි එකම කර්මස්ථානේ ලෝකේ තියෙන කරුණාකල කට්ටිය කතා කරන්න එපා. මම පටන් ගත්ත දැන ඉඳලා දැක්කා මේ කට්ටියට මෙතෙන් දැවිලොත් කතා කරනවා. කරුණාකල ආගමින්ද කතා කරන්න ඕන කතා කරන්න වෙනම වෙලාවක් ඉන්නවා. මම කියන අතුරු කතා කියනවා. ඒක මේ නිසා භාවනාවේදීත් ඔය අතුරු කතා වෙනවා. හොඳයි අපි නැවතත් යනවා. සමත මෛත්‍රී ආනපන සති විතරමයි සමත විදර්ශනා දෙකටම ගැළපෙන එකම භාවනාව. ඉතින් ඒක සමතයි කියලා හිතවිල්ලක් හිතාගෙන කතා කරගත්තොත් ඒක ආනාපානෙට කරන කොර ආනාපානෙ කොර කිවිල්ල. ආනාපානෙ අංශභාගය කිවිල්ල. ආනාපාන බොහොම තෙදවත් බලවත් භාවනාවක්. සමත විදර්ශනා දෙකට. මේ ප්‍රශ්නෙට පිළිතුරක් එහෙම නැත්නම් ප්‍රායෝගික පිළිතුරක් වශයෙන් මම කැමති ප්‍රශ්න කරුගෙම විමසන්න ආනාපානෙ කරනකොට මොකද්ද දැනෙන්නේ මොකද්ද වැටහෙන්නේ මම මගේ හිත ආනාපානෙට ගිය බව කොහොමද තමයි තේරුම් ගන්නේ මම වෙන්නේ සංඝාංශ මම කුස්මරැල්ල දිහා බැලුවට මට පිට මේක යනවා වගේ දැනෙනවා ආයතර පිට හැකිදීමයි පිටදීම මතක් වෙනවා ඒක ඒ කියන්නේ මගේ හිත තුම් කුම්පලකට යනවා වෙන්නේ එතකොට තමන්ට ඒ කියන්නේ කාය වශයෙන් තමන්ට මුළු ට්‍රැක් එකේම හිත දුවන බව තියෙනවා. එක දෙක මේ ආස්වාසිය දිගේ මේ යන්නේ මේ ප්‍රස්වාසිය දිගේ යන්නේ කියලා වෙන් වෙන් වශයෙන් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒක දෙකට සබාවට ප්‍රකාශයක් කරනවා නම් ආස්වාදලාගේ මට මෙහෙමයි වැටෙන්නේ. ප්‍රස්වාසය මෙහෙම වැටෙටි කියලා කොහොමද ප්‍රකාශ කරන්නේ? දන්න නිසා දන්නේ අර සෝසල් පද්ධතිය මොකද්ද කියලා ඒක දන්නේ මේක ඇතුළට එන විදිහට යනවා ඊට පස්සේ ආපහු එනවා කියලා ඒක මේක අද දන්නේ. හරි එනවා කියලා දකින්නවද දැනෙනවද? දැනෙනවා සම්මත. ඒ දැනීමට තා විශේෂණ පද ටිකක් දැම්මොත් මොකක් මොකක් මාර්ගයෙන්ද මේ ඇතුළ වෙන එක පිට වෙන එක නෙවෙයි කියලා වැටහෙන්නේ. පිට වෙන එක ඇතුළ වෙන එක නෙවෙයි කියලා වැටහෙන්නේ කොහොමද? දැනෙන්නේ කොහොමද? අත්විඳින්නේ කොහොමද? අත්දකින්නේ කොහොමද කියන එකයි අපිටම ගේට්ටුක ප්‍රකාරයක් කියන මිනිස්සු දැන් ඇතුළට යනවා. මිනිස්සු පිට වෙනවා. ඉතින් යා මේ අපි කියන වාහන ඇතුළට යනවා නම් ඇතුළට වෙනම කොලම් එකක නෙලියන්නේ පිට වෙන එක වෙනම කොලම් එකක නෙලියන්නේ. ඇතුළේ නෝ පිට වෙන ඔක්කොම වාහනාංක එක කොලම් එකේ ලිව්වොත් ඇතුළේ නෝනේ. මේ වගේ තමන් කොහොමද දැන් ඇතුල් වෙන වෙලාව ඇතුල් වෙනවා අපිට වෙනව නෙවෙයි කියලා දැනගන්න කොහොමද? සුගන්න ආකාරය අනුව දැනෙන්නේ අත්දැකීම මොනවාද? තව කෙනෙකුට හේතු කරන විදිහට කියන්නේ කොහොමද? මේක ඇතුල් වීම පිටවීම නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි කියලා කොහොමද ඒක වෙන්කොට හඳුනගන්නේ? එකක් හඳුනා ගන්න පුළුවන් ඕ ස්පර්ශයේ ඒ ස්පර්ශයේ කියන අදහස් කරන්නේ උණුසුමද්ද සිසිලද්ද කම්පනයද්ද චාන්දල මොකද්ද ස්පර්ශය කියලා කියන්නේ ගැටීමක් ස්පර්ශ කියන්නේ ගැටීම මොනක උණුසුමක සිසිලසක් ගැටීමක්ද නිශ්චල දේ කම්පන දෙයක් ගැටීමක්ද සීත එහෙම නැත්නම් ගැටීමක් සීතලයි ඔව් ඒකට පිට වෙනකොට එතකොට ඒකේ සරල වචනේ තමයි මට අතුලට සීතලකුත් පිට වෙනකොට උණුසුමකුත් දැනෙනවා කියනනම් මට 100%ක් උත්තරේ ලැබෙනවා. නමුත් මේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න කොච්චර ප්‍රශ්න කරන්න ඕනද කියලා බලන්න මේක තමයි කම්දාන සුද්ධ කරනවා. අපි කවදාකවත් කාරණාව කියන්නේ. අපි මේ වචනා ස්වභාවය හොඳට දැනෙනවා කියන්නේ. নানা ආකාරයෙන් මේක මේ විශේෂණය කරන වෙනකොට අපි පොදු කරලා දැනෙනවා. ඉතින් අහන්න ඕනේ දැනෙන්නේ මොකෙන්ද දැනෙන්නේ? මට ස්පර්ශයක් දැනෙන. ස්පර්ශයේ සුතුද කායද නිල්ද කහද සුතු ප්‍රශ්නේත හොසුන කියලා කටට උත්තරය දෙනකම් මේ කාරණාට හිත ගොළු වෙනවා. ඒක කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. ඒ නිසා එයා හරස් ප්‍රශ්න අහලා අහලා උසාවියේදී උත්තරයක් ගන්නවා වගේ යොමු කරවන්න ඕනේ. මේකෙදී ඇතුළේම සීතල පිටුවෙන උණුසුම කියලා කියන්නේ මේ සංසිද්ධියේ දැකගත හැකි පැතිකඩ වලින් 100කින් විතර එකක්. අනිත් දවසේ මීටත් අමතරව ඇතුළේට දිගයි පිට වෙනකොට කොටයි නැත්නම් ඇතුළේට දිගයි කොටයි පිට වෙනකොට දිගයි මේ මුසුම ක්‍රමයෙන් වැඩි වෙන එකක්ද සීතල අඩු වෙන එකක්ද කියලා මේකේ හැම ලකුණක්ම බලනවා නම් භාවනා ශාතිය දවසේ දෙකෙන් දුර. ඉතින් බලන්න ඕනේ මොකටද කියලා අපි මේ ඇත්තටම මේ කමඨාන් සුද්ධ කරන සාකච්ඡාවේ මෙතන තමයි යොමු දෙන්න හදන්නේ. ඊටතරී ඔය කියන්නේ සුද්ධ විපස්සනාවක් කියන්නේ. කියන්නේ ඒ කියන්නේ හරියටම Tamanne ධාතු වශයෙන් ඇතුල් වෙනකොට සීතල වශයෙන් තේජෝ ධාතුව පිට වෙනකොට උණුසුම් වශයෙන් වැටෙනවා නම් සුද්ධ විපස්සනා කරනවා භාවනා කරන කෙනා හිතයින මම ඉන්නේ සමතේ. එතකොට බලන්න පෙට්‍රල් වාහනයකට ඩීසල් දාගෙන දුවන්න හදනවා වගේ අපේ මතිමතාන්තර වල සම්පූර්ණ පටලවිල්ලක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම බණ ඇහුවට කොච්චර ඇහුවත් හරියන්නේ. කොච්චර කොච්චර කිව්වත් හරියන්නේ. මේක අහලම ඒ ප්‍රශ්නම සුද්ධ කරගන්න. එතකම මේකේ යටිපහුව. ඒ නිසා මේක අහනවා නම් අහනකොට හිතනවා මම මේ දෙකේ වන්තිය ළමයි වගේ මේ දන්නේ නැති දේවල් අහනවා වෙනස් වෙන අපි විශ්ින්ම නිහතමානී වෙලා මේ ප්‍රශ්නේ සුද්ධ කරගන්න නම් කවදාවත් මේ කොස්ස අයින් කරන්න බෑ. ඒ නිසා මේ පොදු කමටහන් සුද්ධ කිරීමෙන් මම දකින්න ලොකුම ලාභය ඉච්චරයි. කලාතුරකින් කෙනෙක් තමයි කෙනෙක්ව මාරන්නේ. වම දරුවක් අබඩේදී අනින්න වගේ හංගාගෙන ඉන්න වගේ අවුරුදු ගණන් භාවනා කරන ප්‍රකාශ වෙන්නේ නැහැ. එක්කෙනෙක්ගේ ප්‍රකාශ වෙනකොට 10 15 දෙනෙකුට මල් පිපෙනවා. එතන අපි දන්නේ මොකද්ද බලන්න ඕනේ මොකද්ද කියන්න ඕනේ. ඒක කියනකොට උසාවියට ගත්ත මිනිහා පතුරු වෙයි. ඉතින් ඒ මනුස්සයා වහුවෙන් ආය කතා කරන්නේ. අනේ එහෙම කරන්න බෑ මට එහෙම කාටවත් පතුරු ගහන්න ඕන කමක් නැහැ. කවුරු හරි ඉදිරියපත් වෙලා මේ විජු බඩේ විජු අංගකන තියෙන එක ඉදි කරන්න ඕනේ. ඒ හරහා තමයි අපි කවදා හරි අවුරුදු ගණන් භාවනා කරලා හෝ ඒ මල පන්න ගන්නේ ඒ කාරණා වෙලි කරගන්නේ අහම්බකින්ම. කවදාකවත් හිතන්න බෑ මේක ලියවිච්ච පොතක් තියෙනවා කියලා. ආදාකත් හිතන්න කවුරු හරි දැනග මේ නොකිය ඉන්නවා කියලා. නොකිය ප්‍රශ්න මතුවෙන ස්වරූපේ තමයි උත්තරේ ලැබෙන්නේ. එතකොට මම දැන් මේ ප්‍රශ්න මතු කරගත්තේ ආනාපාන තමයි වැටෙන්නේ. ආස්වාද ප්‍රසවාස වශයෙන් මේ ට්‍රක් එක අහුවෙනවා. ආස්වාදයෙන් සීතල වැටෙනවා. ප්‍රසවාසයේ උණුසුම වැටෙනවා. තුන මෙහෙම ප්‍රශ්නයක් අහුවා. මේ වෙලාවේදී මට ශබ්ද වලින් වේදනා වලින් හිතුලින් බාධාවක් නැහැ. මගේ තානාපානෙම තියෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒකෝට පැතිකඩ තුනක් ආනාපානෙ තියෙනවා. එකක් මගේ හිත ශබ්ද වේදනා හිතුලින් නන්නත්තර වෙලා නැහැ. ඇතුලේ තියෙන හැඟීම තියෙනවා. මේක තමයි සමත ලක්ෂණය. මේක විතරයි පේන්නේ සමත කරන්නේ. විපස්සනා කරන එකට හරියට සම්බන්ධ කරලා තැනක් පේනවා. එක්ක නාස්පාග්‍රේ නැත්නම් මේ ට්‍රැක් එක නැත්නම් පිම්බීම ඇකිලිම පොතන හරි පේනවා. දැන් මේ ආනාපාන කියන බව දැනෙන්නේ කයට සාපේක්ෂව කාය පොට්ටබ්බ නැත්නම් කයේ මේකට කියනවා උපේ කියලා. එහෙම නැත්නම් කියනවා කාය ප්‍රසාදේ කියලා. කාය ප්‍රසාදේ තැනක් නියෝජනය. එක්ක මෙතන එක්ක මෙතන එක්ක මෙතන නැත්නම් මේ ප්‍රදේශේ තුන්වෙනි එක මේ ආශාසි මේ ප්‍රසවාස කියලා සපේල උත්තර දෙනවා. මේ තුනම පේනවා නම් විපස්සනාව හුස්මේ හිත තියෙන ශබ්ද වේදනා හිතවිලි නෑ විතරක් වැටෙනවා. කන වැටෙන්නේ නැතුව එන සමත කියලා කියනවා. මේක දල දල වශයෙන් ගුරුවරයා තේරුම් ගන්න හැටි. හැබැයි ඒක ශිෂ්‍යයන්ට කියලා දිය යුතුම නෑ. නමුත් මම මතු කරන්නේ මේ වැරදි අදහසක් තියාගෙන ඉන්නවා. මේ සමතේ කියලා කියන්නේ අඩු කුලයක යෙලකුලේ තව එකක් තියෙනවා මේ විපස්සනා කියලා. මේ ආනාපානේ හරියන්නේ නැහැ. ඒකත් ඒක කොහොමද කියලා නේ මම ඉල්ලන්න හදන්නේ. නෑ මේකත් යෙලකුලේම තමයි. හොඳම එකක් තමයි මේ ආනාපානේ ගැන ඒක සාන්ති දසන දෙකටම යන්න පුළුවන්. ඒක යෝගාවචරයා මේ විදිහට පටලවා ගත්තොත් වෙන්නේ මන්දෝත්සාහය වෙන්නේ. මේ මේ වගේ සාකච්ඡාවකදී එළියුනොත් ලොකු ධෛර්යයක් වෙනවා. ලොකු ඉදිරිපීමක් වෙනවා. ලොකු විශ්වාසයක් වෙනවා. ලොකු චිත්ත ශක්තියක් වෙනවා. ඒක නම් වෙන්නේ අවුරුදු ගානකට කලාතුරකින් දවසක වෙන්නේ. මම අවුරුදු 8ක් විතර භාවනා කරා නිල්ල බයන කාලෙම ආනාපාන සතිය. කියන්න ලැජ්ජයි. කියන්න කෙනෙකුත් නැහැ. ඊවට මගේ පිරිසුදු කරගන්න විදියකුත් නැහැ. කරනවා කරනවා කරනවා කරනවා කිසිම දවසක මෙහෙම සාකච්ඡා කරලවත් නැහැ. ඒකලත් ඉවරලා ඥානාරාම ස්වාමීන් වහන්සේ මේ අතන හම්බෙච්ච සමත විදර්ශනා සුද්ධ සත්‍ය විසුද්ධි අභිදසර ඥාන පොතේ උන්වහන්සේ උත්සාහ කළා දුන්නා අර පොයින්ට් එක අහුනේ නැහැ. ඊපස්සේ පාවොක්සයිඩ්ත් එක්ක භාවනා කමඨාන් පරිවර්තනය කරන්න යනකොට කුතුණෑගල ඒ භික්ෂුණී ආරාමකදී ඒ භික්ෂුණී ආරාමයේදී ඔක්කොම පිම්බි මහැකිලිම කරන කට්ටිය. මේ ස්වාමීන් වහන්සේ දීලා ආනාපානේ සමතකමේ විතරක් කරන්නයි කියලා බලපෑම් කරා. සමතෙන් සමතේ විතර ආනපන කරන සමතේ විතර කරන අර මෑණිවරුන්ට මොකද්ද අඩුවක් තේරෙනවා. අඩුවක් තේරෙලා කොටන්න පටන් ගන්නවා. එහෙන් අහනවා මෙහෙන් අහනවා දෙවිකුල කරලා දෙන විපස්සනා විතරයි. දැන් මේ ලාන්ත හරියටම ප්‍රැක්ටිස් එක ගෙනියන්න හදනවා ආනපානෙ බලන්න හැපෙනතට බලන්න එපා. ඉඳීම ආසල්පසු වෙනස බලන්න එපා. ආනපානෙන බවත් බලන්න ඉන්නේ. දැන් මෙතනදී පරිවර්තන කරන මම හරි හිරවිල්ලක හිර වුණා. මොකද මන් දන්නේ නැහැ පොයින්ට් එක මොකක්ද. ඉනිසාන්ත මෙතන බලන්න මම දැන් විපස්සනා කාර්යයනේ. මම මේ වහන්සේ පරිවර්තනය කරුවා බොරු කියන්නේ. මේ කාටවත් බොරු කියලා අල්ලන්න බෑ. මොකද කාටවත් බොරුම තේරෙන්නේ. මට විතරයි බොරුම තේරෙන්නේ. හැබැයි මට තේරෙනවා පටලැවිල්ලක් තියෙනවා. ඊට පස්සේ ඉවරනට පස්සේ මම කාමරයට ගිහිල්ලා ආ නෑ ඒ වෙලාවේදී මම යන ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ මේ ආනාපානේ කරනකොට අජ්ජත් කොටස විතරක් බැලුවොත් ඇති බහිද්දා බලන්න එපයි කියලා මම සිංහලෙන් කියන්න දෙන්නේ. හැබැයි බැරි වුණා කියන්න ඕන ගමන් නැහැ. ඒකෙන් පටලැවෙනවා. ආ කියන්නේ ඉස්ම හැපෙන තැන බලන්න ඕන ගමන් නැහැ. අසරස වෙනස දැනෙන්න තන ගන්න හුස්ම ගන්න බව දන්නවා නැති. මටත් නිකන් ඉබහත් සම්පූර්ණ වෙන පස්සේ වාස්තු කියලා කාමරෙට ගිහින් මම අවසෝන්නාස මට මගේ දැනගැනීම පිළිබඳව මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇයි මෙච්චර මේ ආනාපාන මෙව දකින්න පුළුවන්කම දීලා උනන්දු කළ යුතු තිබියදී ඒ හුස්ම විතරක් බලන්න කියලා. ඊට පස්සේ ගොස් සමතේදී ඒ හැපෙන තැන බලන එක බාධාවක්. ආශ්‍රව ප්‍රසාරිතේ වෙනස දකින්න එක අනවශ්‍ය දෙයක්. නිකන් හුස්ම තිබ්බහම ඇති. ආකෙන් ධාතු මනස කාට යන විපස්සනාට යනවා. මේකෙන් මට පොයින්ට් එකක් මතුවා. ඊළඟට ගිහින් ආශයයක් ගුරුම ශාස්ත්‍රයේ බණ බලනකොට ඒ නිසා නිතරම කියනවා strike element base element and ignition element කියලා ආනපාන පැතිකඩ තුනක්. මේ දෙක කොයින් වුණා? හෙව්වා හෙව්වා හෙව්වා කොට සේරගෙන මේක ලිවිච්ච මතක් තිබුණේ. මම ගුරුමෙන් එන්න හදනකොට පන්සල් ශාස්ත්‍රකව මෙහෙම ළඟ වාඩි වෙලා මම මේකට පාලි වචනේ කියනවා. එහෙම එකක් මම දන්නේ නැහැ. ඒ පාලි ගුරු වචනේ දන්නවා. ඉංග්‍රීසි පරිවර්තනේ දන්නවා. මට හොඳටම ෂුවර් එකක් තියෙනවා. මේක වැදගත් පොයින්ට් එකක්. මේකට පාලි වචනේ දැනගන්න ඕනේ. මම විතර පාලි පිළිබඳ ඉතින් විශේෂ හස්ස මේ ජානනාතිගේ පොතක් කියවම කියවන කියනවා මට strike element base element and ignition element කියලා එහෙම සුණාම් වුණා හොයලා හොයලා හොයලා අනුර පාළියේ තියෙන්නේ ආරම්මන ద్వාර තදුබපන්න ආරම්මණය කියලා කියන්නේ ඉහළට පාගන හුස්ම ටික සද්ද නෙවෙයි වේදනා නෙවෙයි හිතවිල්ල නෙවෙයි සමතේට ආරම්භ කරන්නේ ආරම්භණය විතරයි ద్వාරය කියලා කියන්නේ කාය ద్వාරය හැපෙන තැන නාසිකාග්‍රේද උඩුතලද බම් පපුවද ඒ තදුපන්නේ කියලා කියන්නේ මේ දෙක ගැටිච්චාම ඇති වෙන සීතල උණුසුම, කම්පන, චංචල, පිරිමැදින ගති දෙකක් එකට ගැටීම මතුවෙන ඉග්නිෂන්. ඉතින් මේ තුන සුද්ධ කරාට පස්සේ මම බුරුම ගියා. ඊළ පඬිස්සංශ ආයෙත් හරි අමාරුයි. මේ වගේ පොයින්ට් එකට ගන්න මොකද මගේ බුරුම එච්චරම තීක්ෂණ නෑ. ඉංග්‍රීසියෙන් කියන අල්ලගන්න තිබුණා. පස්සේ ඉස්සංශ දාලා ආයෙ සුද්ධ කරාට පස්සේ කිව්වා මේක ගුරුවරයා දැනගෙන හිටියම ඇති ශිෂ්‍යයන්ට කියන්න අවශ්‍යතාවයක් නැහැ. එකට උත්තරේ දෙකම තමයි සුද්ධ කරනකොට වතුරු ගාගා අහනවා. අහන බාහින්ද මොකද කරන්න බාහනේ සමහර ඒකවත් කියන්න බෑ. මම භාවනා කරනවා මට රැට මේ මේ චක්‍ර එනවා රැට මේ බය වෙනවා ඌව තමයි කියන්නේ. අරමුණ මොකද්දවත් කියන්නේ මොනවාරු කමටන් සුද්ධ කරන දාන්නේ. ඉතින් ඒක කොහොම බයිලා කියනකොට පස්සේ අහන්න මොකද බාරක. ආ මම කරන්නේ ආනාපාන. මේ ආනාපාන ආනාපාන කියන්නේ වේදනාව දැනනවා ස්වාමීන් වහන්සේ. ආනාපානකට ධර්ම ඇහෙනවා කියන්නේ නැතු ඔළුව පොළේ ගගා කියනවා. ඉතින් ආනවල මේ ආනාපානෙ විතරක් දැනෙන වෙලාවක් නැද්ද කියලා. නෑ දකින්නකොටම වේදනාව එනවා. එන හුස්ම ගන්නෙත් නැද්ද? හුස්ම නම් ගන්න. අමාරුවෙන් තමයි ආරම්භ කරන්නේ. ඊට පස්සේ සුද්ධ කරන්න ඕනේ. කොහොමද දන්නේ ඔබ ආනාපානෙ හිත තියෙනවා කියලා? ඒක මොනවා කාරණා? ආනාපානෙ තියෙනවා පොඩි ළරුවෙක් තියාගෙන ඉන්නවා වගේ කීයක් හදලා හදින්න කටට උත්තර දීලා ගන්නවා වගේ මේ ආනාපානය කරන විනාශිකාග්‍රේ හැප්පෙන ගතිය. එහෙම නැත්නම් මේ උදරේ පිම්බෙනවා හැකිලෙනවා වගේ ගතිය. එහෙම නැත්නම් මේ මට දත් වේදනාවක් ඇති නැතු මේකේ තියෙන ගතිය වලට ගත්තයි කියලා කියන්නේ යාගේ භාවනා ජීවිතයේ 50ක සුද්ධියක් ඇති කරලා දෙනවා. හැබැයි ඒ උසාවියකට අරගෙන නඩු අහන පෙරවලා අවිශ්වාස කියන්නේ දත් ගලවන්න ගිහිල්ලා ඉන්ජෙක්ෂන් ගන්න වෙලාවක තමයි යෝගාවචරය ඉන්නේ වේවුලගෙන. ඉතින් නැවත ඉන්න දැන් දත සුද්ධ දැන් හීර ගන්නවා දැන් ගන්නවා කියලා කතා කරගෙන ඉන්නේ ඇස් දෙක වහගෙන කපටා සුද්ධ කරන කෝලෙම ඉන්නකොට මේ දත් ගලවන්න ඉන්නකොට වගේ ඉන්නේ. මොකද කරන්නේ අපි බයයි සත්‍යයට බයයි. ඒ වගේම අරමුණකට හිත දැම්මනසේ මේ ඉදිරිපත් වෙන දේ නෙමෙයි අපි හිතාගෙන යන දේවල්. මේ ආනාපාන කියන්නේ සමත භාවනාව. ඉතින් කවුද කවුද අපිව ගලවන්නේ? ඒක මේ වගේ අහනවන අපිට සාකච්ඡාවට ගන්න. ඇහෙන්නේ වැරදිලා. බයෙන් බය. අපිම අරමුණට හිත ගියාද කියන්නේ. කදාකක් කියන්නේ. ඒකයි දේශනාට මම මතක් කරේ. දුෂ්ම ගන්නකොට මුළු හදින්ම ඒකම දිහා බලනකොට මොනවද වැටහෙන්නේ කියලා ඒකයි බැලිය යුත්තේ කියන එක දන්නේ නැහැ. දෙක ඒක හරියටම තව කෙනෙකුට කියන හැටි. තව කෙනෙකුට ළමන්ට වැටෙච්ච දේ කියන හැටි. මේ දෙක අතින් අපි අන්තිම දුර. මොන තරම් වයසට කියලා කියන මොන තරම් අත්දැකීම් තිබුණා අස්පන අපිට පේන දේ ඒක නෙමෙයි බලන්න හිතනවා ඒක උනොත් මේක වෙයි මේක උනොත් මේක වෙයි කියලා කල්පනා. දෙකේ පේන දේ කියන හැටි මේ දෙක දන්නවනම් ඇත්තටම බුදුආරම්භුරෝ මේ කපුවේ ඉන්නවා වගේ ධර්ම කොටස් තියෙනවා. ඒ ටිකේදී ගොඩාක් ඉවසලා කටයුතු කරන්න. විශේෂයෙන්ම ඉවසලා කටයුතු කරන්න උගත් පිළිලා අන්තිම තකතියි. උගත්තු කියන જાතිය අන්තිම ඉතින් ඒක බාරගෙන කිව්වම ඉවරයි. දැන් පොඩි ගමේ උපාසකම්ම කෙනෙකුට කිව්වොත් හරි ලේසි කතා කරන්නේ. තරහ වෙන්න එපා මේ මගේ මම සුද්ධ කරගත්ත හැටි මම මේ සුද්ධ වෙන්න හදන්නේ. එහෙම නැතුව විජු හංගගෙන බඩේ හංගගෙන ඉන්න ඕනේ නම් ඕන තරමක් භාවනා කරලා මයි කිව්වුදු ආරෝධ කරලා ඊට පස්සේ බුද්ධ කල්පයන් ගන්න තියෙනවා. නමුත් දැනට තියෙන දැනුම 100ට 200ක් ඇති හරියට සරලව කියන්න පුළුවන්. නමුත් ඒකෙන් 150ක් වගේ ගුරුවරයා බාර ගන්න ඕනේ කියලා පන්දිස්වාංශය ලියලා දෙලා දීලා මේ ටික සුද්ධ කළා දුන්නේ නැත්තම් ඒ මට තියෙන ඒකට බය තමයි 100කට අමාරකට කොහොමද කමට අහන්නේ 100කට අමාරකට කොහොමද භාවනා මෙහෙවන්නේ මේ එක්කෙනෙක් අල්ලද මෙච්චර අඬු අහන්න ඕන නම් ඉතින් මම තනියම කමටහන් සුද්ධ කරනකොට හරියට කලේ නැස්ති වෙනවා දැන් මේ ටික මම එක්කෙනෙකුට කතා හිටින නම් අනිත් ගොල්ලන්ට මේක සම්බන්ධ වෙන්නේ ඉතින් උගෝදේ හරි ආසයි ප්‍රයිවට් බස් එකේ මේ ලංගම් බස් එකේ යනකොට ප්‍රයිවට් කාර් එකේ යනවා ඉතින් කියන ස්වාමීන් වහන්සේ මට විතරක් හම්බෙන්න බැහැ පුළුවන් ඒක ඇති බැරිකමක් නෑ ඇයි අප්පා ධර්මයට මෙච්චර මසුරු වෙන්නේ ඇයි මේ ධර්මයේ අපි එජිපිට අපේ පව් හරහා අපේ දොස් හරහා අපේ වැරදි හරහා ඇයි අපි මේ ප්‍රසිද්ධ වේදිකාවල සෝදලා සුද්ධ කරන්නේ මම ඒකින් මේ පුද්ගලිකත්වයට හෝ ඉදින රෝචකත්වයට අව තක්සුරු කරනවා කියන්නේ මෙන්න මේකයි කෙලෙසේ කියන්නේ යුවතෝ විරෝචති නපටිච්චාර මතු කරපු ගමන් බබලනවා හංගන්න ගිය ගමන් කෙලෙසේ මට බුද්ධිලික මේ කතා කරනවා මට බුද්ධි ඒ ඔක්කොම කියලා කියන්නේ මේ අපි හිතන අපිටම ආවේනික වෙනම දුකක් තියෙනවා නෑ කාටවත් එකක් මට මතකයි ඉස්සෙල්ලා මම රිස්පෙන් ගිය වෙලාවෙත් මම කිව්වා ස්වාමීන් වහන්සේගේ නැවතනත් ඒ පිළිසෙල කිව්වා මේ මතුවේදී මානවයාගේ ප්‍රශ්නයක් මේක මගේ ප්‍රශ්නයක් කරගත්තොත් කෙලස් මානවය වෙනුවෙන් අපි එලි කරනවා කාගේ හරි ගමන්නේ ප්‍රශ්නේ ඊට ගත්ත නඩුව ගත්ත අතුරු ගහන කයි දෙන්නේ එහා කොනේ ඉඳලා මෙහා කොනේ යනකම් යුද්ධ කරන හැබැයි ඉදිරිපත් කරත් වංශය වතුර ගහනවා වගේ පේනවා. එහෙමද වෙන්නේ? ඉදිරියට වෙච්ච එක නතර නිකන් දැන් බඩ රත් වෙලා වතුර මොන එහෙම වෙලා දිනවා නැත්තම් ඉදිරියට යන්නේ. එක්කෙනෙක් කරන්න වතුර ගන්නවා. ඒක ඉතින් මගේ ඒක ඉතින් මම මම දන්න එකම ක්‍රමය තමයි. එතකොට මම හිතනවා අනික් කටටත් පිරේක බෙහෙත ලැබෙනවා කියලා. අනික් කටට ඕන කරන බෙහෙත ලැබෙනවා. මොකද මේ උගව දෙනකොට මම දන්නා මම අවුරුදු 78 පටන් අරගත්ත එක 88 වෙනකම් ඒ ගිය අවුරුදු 10 දී මේ කාරණාව අතු කරගන්න මේ මොකද්ද භාවනා කරන්න ඕනේ මොකද්ද කියන්න ඕනේ මොකද්ද කියලා දැනගන්න මට කරලා තියෙන නිග්‍රහ සේරම කරා බුදුන් හරියට නිග්‍රහ කරා නිග්‍රහ කරලා කිව්වම මට කොච්චර සැරයක් කියලා තියෙනවද පේන ටික විතරක් කියපන් කියලා මොනවද මේ කියන්නේ යනවා යන්න කියලා භාවනා කරලා එනවා කියන. අවුරුදු මාස 18ක් කමදාන සුද්ධ කරන පොත දිගානකොට එනවා. මේ මොනවද මේ කතාව? ආශිතව වියට්නාම් ආතුතුන දැන් ලෝවා දෙවලට භාවනා කරන කෙනෙක් කවදාකවත් ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙන්න වෙන්නේ නැහැ. කරුණා කරලා මෙන්න මේ ලියනකොට මෙන්න මේ රාමුවට දාලා අරමුණ මොකක්ද කියන්නේ? මිනී කරපු හැටි කියන්නේ වැටෙච්ච හැටි කියන්නේ එච්චරයි ඕනේ කරන්නේ. ඊරාල් ගෑ පතෝලද නැත්නම් බඩේ ගියේ නැති ඒක වැඩක් නෑ ඌ මොනවද කියන්නේ නඩුවක් මෙච්චර නඩුව මෙච්චර මගේ සාක්ෂි මෙච්චරයි මේ කාරණා තුන ඒකේ එකේ මේ කාරණා තුන ඩීල් කරගෙන මම ආශාසයෙන් ආශාසයෙන් මෙනේ කරා මට ආශාස සිස්තල වැටුණා නාසිකාන ප්‍රසවාස මෙනේ කරන ප්‍රසවාස කරනකොට මෙනේ කරා මට ඒක උණුසුමට වැටුණා ඒක වැටුනේ කොයි හරි කරා සියලු සියක් අකුණලා එළවදියා විරේක වේතම් බිව වගේ අර බඩ පාලකර ඉර වෙලා ඉඳලා බඩේදී ගියා වගේ සතුටක් ඇති වෙනවා. හරියට සංවේදනය වෙනවා. එක්කෙනා එක්කෙනා කතා කරන්න එපා. මොකද එයාට පුදුමයි මට කතා කරන්න. සාංශකාරියේ බඩට කිව්ව කුඹි දැලක් යනකොට ඈතින් බලනකොට පේන එක කෙලින්ම යනවා වගේ. නමුත් උද සූක්ෂම බලනකොට ඒක වෙන් වෙන් වශයෙන් ඒකත් මේකට යොදා ගන්න පුළුවන්. ජීවිතේට මේ සීතල කියලා පටන් අරගත්තට උණුසුම කියලා පටන් අරගත්තට සීතල දිහා බැලුවොත් ඒ සීතල පටන් ගන්නෙ කොහෙද? උග්‍ර වෙලා බහලා යන්නේ කොහොමද කියලා බැලුවොත් ඒක මේ රස්තාවක් වගේ මෙහෙම උඩට යන්නේ නැහැ. මේ ගැසි ගැසි ගැසි ගැසි තමයි හැදෙන්නේ. ගැසි ගැසි ගැසි තමයි බැහැ. නා පඩි පෙලක් වහිනවා. ඈතින්ද බලනකොට බොහොම සුමුදුවට බහිනා වගේ පේනවා. මුසුම ගත්තා. වරින් වර වරින් වර මත වෙන උණුසුම් ධාතු මතුවෙමින් යනවා අපේ හිත ප්‍රනීත නැති නිසා thin slicing of time කියන කාලය අකිතා පුංචි කර බලනකොට මේවා කුඩු කරලා හදපොත් ඒතකොට වෙන්නේ ගැසි ගැසි ගැසි සීතල ඇති වෙනවා ගැසි ගැසි සීතල නැති වෙනවා ගැසි ගැසි මුසුම නැති වෙනවා ගැසි ගැසි සීතල මුසුම නැති වෙනවා ඒ ඕනම ධාතුවක් උණුසුම සීතල කම්පන චංචල කොයි එකක් පුරුද්දලා කරගන්න ඒක ගණයක් නෙමෙයි ඒකකයක් නැහැ මේක. මේක තියෙන්නේ පොතක් ගත්තාම විද්‍යු විද්‍යු එකට වෙලා කහනකාවක් හැදෙනවා. කොට මෙහෙම දිගාරනකොට ඒක ඔක්කොම පුංචි පුංචි තීරු එකට හැදිච්ච එකක්. එතකොට පොතේ කොන්ද පැත්ත නෙවෙයි අනිත් පැත්ත නමලා අතගාලා බලනකොට පේනවනේ මේක පිරිද්දිල්ලක් කියලා. අන්නේ විදිහ කොන්ද පැත්තේ බලනකොට එක යායට තියෙන්නේ. ඉස්සරහ පැත්තෙන් බලනකොට එකතු වෙනවා. ඉතින් භාවනා යෝගාවචරය වෙන්නේ ඉස්සර කොන්ද පැත්ත බලනවා. යෝගාවචරයෙන් බලන්නේ ඉස්සර පැත්තේ බලනකොට මේක මේ ඝනකම ඇවිල්ලා තියෙන පොත්‍ර ආශයක් එක පිටු ආශයක් එක තියලා කියලා මුදුම සිසිලත කාම්පන චන්දර කොයි එක බැලුවත් එකම බලන්න දහස්වර බලන්න මේක ඇතුලේ කොහොම කෙරුවක්වත් තව ගැඹුරක් තියෙන විදිහට බැලුවොත් ඔක්කොම නිකන් පුරුදුලා ගත දිනවා ඒ කුඹි කතාව අත්දැකීමක් වශයෙන් තියෙනවා කියලාද නැත්නම් මූල ධර්ම වශයෙන් ගලපන්න දෙන්නේ නැහැ කුඹියන්නා වගේ තමයි භාවනාදී පේනවද නැත්නම් නිකන් භාවනාදී පේන්නේ නැහැ කාටුන් චිත්‍රපටියේ හදිසියටම ඒ RPM එක ගන්න නැත්නම් ගැසි ගැසි ගැසි යන යන්දුව රස විඳින්න බෑ. එක එක එක එක රූප ධාතු එක එක වශයෙන් පෙන්වුව පසු වෙනින්. මේක ලස්සන ගලණයකට ගියොත් තමයි කතාව කරන්නේ. ඉතින් අපි ආසයි කතාවට නිසා කැඩි කැඩි යන බව දැක්කොත් අපි ඒක රස නැහැ. භාවනාදිත් එහෙම. භාවනා දුවට හැදිගෙන එනකොට මේ තිබුණ හොසුන් සිසිලකටි ඔක්කොම මේ උරුතලා හදපු දේවල් එහෙම නැත්නම් ඒවට කියනවා කලාප කියලා. කලාපයක් කියලා දැක්කට පස්සේ රසවින්දනයේ ඒක ඝනයක් කියක නෙමෙයි මේක කලාපයක් කියක දැක්කට පස්සේ ඝන සංඥාව කලාප සංඥාවෙන් ප්‍රතිස්ථාපන වෙනවා. එදාට යෝගාවචරයක් රූප ද්‍රව්‍ය වල ධාතු හතර ආස්තික ප්‍රඥාතිය අවකාශේ නාස්තික ප්‍රඥාතිය එතකොට දුක සැප වේදනා දෙක ආස්තික පැත්ත අදුක්කම සුඛ වේදනාව අල්ලන්න දෙයක් නැහැ සංඥාවෙත් යමක් හඳුරන්න පුළුවන් නම් එතන නිවනයි හඳුරගන්න බැරි තැන නිමිත්ත ගන්න බැරි තැන අරමුණු කරන්න බැරි තැන තමයි නිවන ඒ නිසා අපි අරමුණු කරන තැනක ඉඳලා අරමුණ නැති වෙන කාරණා බලන්න නිමිත්ත නැති වෙන කම්ම බලන්න. දැනීම ඉවර වෙන කම්ම බලන්න. ඉතින් දැනීම වෙනකොට අපිට බයක් ඇති වෙනවා නිසා අපි නිවනට යන්නේ නැහැ. නිවන තියෙන්නේ දැනෙන යමක් තියෙනවා ඒක වෙනස් වෙනවා. ඒක පරිණිසු නොදැනෙන දත්තට යනවා. නමුත් අපේ බය අපේ හිත පේන්නේ මේ මුහුද මැදට යනවා වගේ, කාන්තාරයකට යනවා වගේ, කැලේකට යනවා වගේ අසරණ වෙන ගතිය. ඒ නිසා එතෙන් දෙනකොට අපි ආය අහිත කරලා බලනවා. නැත්නම් ආයෙ හුස්ම ගන්න බලනවා. එහෙනම් භාවනා වැරදිලා කියලා හිතනවා. එහෙනම් සේරම මාර බලවේග කෙලස්. ඒ වගේම සංස්කාර කියලා කියන්නේ අපි හිත කාය වචනේ වශයෙන් ප්‍රතික්‍රියා කිරීම. සංස්කාර නතර වෙච්ච දෙන කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ ගල්බමුණක් වගේ. සියල්ල වෙන්න ඇරලා බලාගෙන ඉන්න පුළුවන් නම් සංස්කාර වල අභාවයේදී තියෙන. මොකද කින්වත් අපි මොනවක් කරන්න යන්නේ කෙරෙන දේ දිහා 100 200ක් අවධානයෙන් බලන්න. ඒකෝට විඥානේ පදස්ථානේ විඥානේ තල පාදම විඥානේ ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. ඒක මේ සජීවීව අධ්‍යක්ෂ ගත හැක්කක්. ඒක මේ මරණ කමින් දෝන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අයිති බුදු අමුරකම් ඉන්නවට තමයි නැහැ. මේක අනන්තවත් වෙනවා නමුත් මේ පහටම බයයි. අර ගොන නොපේනකොට බයයි. කියාගන්න බැරි තැනට යනකොට නෝල් බඳිනවා. එහෙම නැත්නම් යමක් නොකර ඉන්න කිව්වහම ආ එහෙම කොහොමද භාවනා කරන්න කියලා තටමඬ ඕනේ නැද්ද? භාවනා කරන දේ රැට නොකා මේ දවල් තුන් විල නොකා ඉන්න ඕනේ නැද්ද? දුතාංග රකින්න ඕනේ නැද්ද? নানা ප්‍රදේවල් ඔළුවේ දාගෙන භාවනා කියන එක කටුකොලක් කරගන්න. මේක හිතන එයාට වැඩියෙන් පිං සිද්ධ වෙන වැඩියෙන් භාවනා දී කියනවා. කියලා භාවනාවේ තියෙන්නේ කරන තැනින් නොකරන තැනට යනවා. යනකොට දැනගන්න ඕනේ ඔන්න සංස්කාරවල ගෙවි යන සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් යන ඕටෝ පයිලට්ින් දාන්න ඕන ප්ලේන් එක ගන්න ඇරලා මැෂින් එකෙන් ප්ලේන් එක බලන්න. ඒක මම මැෂින් එක දිහා බලන්න එකයි තියෙන්නේ. අසුරවන්න යන්නේ ආධුනික කාලේ. ළමා කාලේ ඉඳන් පටන් ගන්න කාලේ ඉස්සරහට යන්න යන්න අර පරියන්කේක මාර්ග පටන් ගන්නකොට හැසිරීමක් කරනවා. අන්තිමට කිසිම හැසිරීමකින් තොරව භාවනා යන්න පටන් ගත්තොත් එතකොට නිකන් සරමලේ මූල කඩලා ගියා. සරමලේ තෝන්තරේ යනවා. ඒක තියා නොසලෙන මනසකින් බලනින්න නම් මේ ලෝකේ තියෙන දාන වලින් උග්‍රම දානේ ලෑස්ති වෙනවා. සියල්ල පාන්නේ නැතිලා ගිහිල්ලා ඒ බලාගෙන. සියල්ල පාන්නකින් තොරව සිද්ධ වෙනවා. Taman ඒ දියා නොසැලෙන මනසකින් බලනවා. ඒකට කියනවා හිත විසංඛාර කරනවා. භාවනාවට ආත්මිකයි. මම මුද්‍රවල දවසේ මට හදිට ඉන්නේ හැකිලිම දැනුණා. ඒ වුණාට අද ඒක කරනකොට මොනවත්ම දෙන්නේ නැතුව චිත්‍රපටියක් වගේ ඒක දිගටම හිතටම දේවල් ගොඩාක් පේන්න පටන් ගත්තා. මම ඒකට අරගෙන දෙන්න යනකොට මට ඒකට ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නේ නැහැ. මේ මහන්සි ඊට පස්සේ ගැඹුරින් හුස්ම ගන්න කියත් මට ඒක දැනෙන්නේ නැති වෙනවා. මම අරමුණට එන්නේ අදවට මට ඒක එන්නත් බෑ අර පේන දේවල් කිසිම සම්බන්ධයක් නැති දේවල් දැනෙනවා මම මොකද කරන්නේ කියලා මට ආනාපානසති වැඩෙන්නේ නැද්ද සුද්ධ කර ගන්න ඕනේ මේ ආනාපාන සතිය පිළිමයි කිලිමයි කියන දෙකම දාගන්න එපා එතකොට නඩු දෙකකට යන්නේ ෆයිල් දෙකකට යන්නේ ආනාපානිය කියනවනම් නාසිකාග්‍රය පිළිමයි කිලිමයි කියන උදරේ නිසා තමන් දැනෙන අවස්ථාව ආනාපානිය හෝ කරන වෙලාව වැඩියෙන්ම කම්පන ක්‍රියා නැත්නම් දැනීම තිබුණේ නාසිකාග්‍රයේ උදරේ. එහෙමනම් අපි පිම්බේ මැකිලිම කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට ඉස්සර ඉස්සලා පිම්බේ මැකිලිම දැනනවා දැන් පිම්බේ මැකිලිම දැනෙන්නේ නැහැ. නමුත් Tamanda හිතෙනවද හිත තියෙන්නේ කය ඇතුලේද නැත්නම් හිතේ කයින් පිට ගිහිල්ලා කියලා දෙන්නේ. එක වෙලාවකට දැනෙනවා කය ඇතුලේ තියෙනවා. නමුත් සමහර වෙලාවට මම අපේ ගින්න කියලාත් මට තේරෙන්නේ නැති තරමට මම අර විචිත්‍ර තේලියක වගේ අරමුණක් නැති දෙයක් තියා බලාගෙන ඉන්නවා කියලා දැනෙනවා. මම ප්‍රශ්න කරනවා විතේක දැනෙනවා ඉන්දි මෑකිලි නෙවෙයි නමුත් කය ඇතුලේ ඉන්නවා කියලා. ඒ වෙලාවේ මොනවද අත්විඳින්නේ? ඇතෙන ගතිය ආශ්වාසයේදී ලක්ෂණ වගේ දැනෙනවා ආශ්වාස කරනවා. එතකොට පිම්බීම හැකිලිමේ ලය, පිම්බීම හැකිලිමේ ආරය, පිම්බීම හැකිලි පැටර්න් එක තාම තියෙනවා. ඉතින් ඇයි එතකොට මේ කර්ම කරන්න බැරි? එක භාවනා වාදයකදී ඒක එහෙම දිගටම තිබුණා. අනිත් වෙලාවෙදී කොහොමදවත් ඒ දේ දැනෙන්නේ නැති තිබුණා. එතකොට මම නැවත ප්‍රශ්න අහනවා. ඒක නොදැයි කය ඇතුලේ හිත තියනවා දන්නවා. එතකොට කය ඇතුලේ තියෙනවා කියන එක දැනෙන්නේ මොන නිමිත්තක් කරාද මොන අරමුණක් කරාද මොන ස්වභාව ලක්ෂණයක් කරාද මාතියර අරමුණ තිබෙන නිසා කියලා මම හිතුවා මම ආනාපානසතිය වැඩනවා කියන දැන් පටව ගන්න බා ආනාපානසතිය කියන වචනේ තානම් දැන් දින්නේ නැකිලිම කියන වචනේ පාවිච්චි කරා හැකිලිම මම මෙහි කරනවා කියන අරමුණ මවිත භාවනාවේදී මම ඉස්සර වෙලාවම කතා කරපු නිසා මම හිතාගෙන මම ඒක ඉන්නවා කියලා. නමුත් මට පේන්නේ වෙන දෙයක් නිසා. මට ඕනේ අන්නේ වෙන වෙන දෙයක් කියන එකට නිර්වචනය. වෙන දෙයක් කියන එක හොඳට විස්තර කරලා දුන්නොත් මට කෙටි පාරක් වගේ. මොකකින්ද දැන් දන්නේ මගේ හිත පිට ගිහිල්ලත් නැහැ. නමුත් ආනාපාන නිමිත්ත අහුවෙන්නේ නැහැ. අරමුණු කරන්නත් බැ නමුත් මොකක් හරි එකකින් ගමන් ගන්නවා වර්තමාන ජීවත් වෙනවා. මැරිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. සීනත් වෙලා නැහැ. මෙන්න මේ දැනුම මේ වෙලාව රැඳිලා තියෙන කොතනද කියන එක පුළුවන් ද ප්‍රකාශ කරන්න. ඉල්ලන්න ඕනවද? ඒක නිවන කිව්වොත් මොකද කියන්නේ? ඒකට අභියෝග කරන ගැන දිගට වෙලා තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන ගැන වෙලා තියෙනවා. අනිදී නා අනිද්දාලේ තියෙන්නේ අපි හිතුව මේක තමයි නිවන. ඉතින් ඒකට ගියාට පස්සේ ආයෙ මේ පිටිපැකිලිම කරා යන්න ඕනේ නෑ. කෙලින්ම ගියා නම් බලන්න පැයක් ඕක ඇතුලේ ඉන්නේ. සම්මාස මට අර දැනෙන දේවල් සමහර වෙලාවට අතීතයේ වෙච්ච දේවල් මම එතකොට මේක හඳුනාගත්තොත් මේ කියන දවසකින් දෙකකින් හරි පිම්බි වැටෙලා පිම්බි ගෙවන් කරාට පස්සේ මොකද්ද තත්යකට හිත යනවා ඒකවල තමයි දන්නවා හිත ඇතුලේ තියෙන්නේ මේක නිමිත්තක් නෑ අරමුණක් නෑ ස්වභාව ලක්ෂණයක් නෑ මැරිලා නෑ ක්ලාන්ත වෙලා නෑ සීනති වෙලා නෑ මේක දිහා බලනකොට මොනවද චිත්‍ර වගේක් පේනවා ශබ්ද වගේක් ඇහෙනවා ආලෝකේ තියෙනවා. මේ ඔක්කොම ආධුනිකයි. මේ ඔක්කොම ආගන්තුකයි. අර මම ඉන්න බව මම මැරිලා නැති බව මම දන්න බව නයිසර්ගිකයි. අපිට තියෙන්නේ ඒක තමයි මගේ හැබෑ නිවහන. ඒ චිත් ඒ කලුල ඇලෙද নানা ආකාර දේවල් ලියයි. ඔක්කොම දස්තකෙම කරනවා. ඒ නිසා මේ නයිසර්ගික ගතිය එක ඒකට අනුග්‍රහ කරලා හිතවිලි ආදීන් බලචාර සද්දේයි බලචාර කොයි දේ ආවත් අර තියෙන ගැටේ හිත ගියොත් තමයි තේරියොත් ඉඳගෙනම ඉන්න ඕනේ නැහැ ඔකට ගන්න ඕන තැනකදී ඔය කියන විවේකී ගන්න ඕන ඒක නිකන් හරි මේ ආලු ගතියක් තියෙන එහෙම නැත්නම් ඒක තියෙනවා ඒකට කියන හුදකලා ගතියක් විස්රාම වෙන ගතියක් තියෙනවා විවේක වෙන ගතියක් තියෙනවා නමුත් ඒක අපි නිසි වශයෙන් අනුග්‍රහ නොකරන නිසා ඒ මත ඇදෙන මේ ශබ්ද වේදනා හිතවිලි ගැන අපි චෝදනා කර කර හිටියට ඉති පැහැදිලිව පේනවා ඒ කියන විවේකයට හිත දාගෙන හිටියොත් අවුරුදු 20ක් විතර try කරන්න වෙයි මේ මූලික தත්ත්වය මොනම දෙයකින්වත් කියලා දෙන්නේ නැහැ. ශබ්ද ආවට ශබ්ද යනවා. වේදනාවට වේදනාව යනවා. හිතවිලි ආවට හිතවිලි යනවා. ඒවත් හිතලා ගත්ත හිතේ නෙවෙයි නා. මේ රාග උනත්, ද්වේෂ උනත් නොඋනත් අපිට ඒ කිසිම කෙලෙසයක් එන්නේ නැහැ. ඒ නිසා අපි අර මූලික தত্ত্বය අවබෝධ කරගෙන මූලික தত্ত্বය හඳුනාගෙන මේක නික්ලේශී தত্ত্বයක්. මේකේ කොයි දේ ඇවිල්ලා ගියත් මම ඒකයි වාසියක් කියන්නේ. ඒක මම කියන්නේ නැහැ. මගේ කියන්නේ නැහැ. මගේ ආත්මේ කරගන්නෙත් නැහැ. අර මූලික නයිසර්ගික தত্ত্বයට හිත දාගෙන හිටියොත් ඒකේ බලන්න ධානයකම තියෙනවද කියලා. ඒකේ තියෙන පිරිමිකමක් තියෙනවද කියන්නේ. ඒ කියන தත්ත්වය වයසට යනවද කියලා බලන්න. ඒ කියන தත්ත්වය කොතන ගියාම ගන්න බැරි කියලා බලන්න. නිසා මෙන්න මේක අවබෝධ කර දෙන්න තමයි ඔය පරියන්ක බලනවා. උගන්වන්නේ අරමුණු දෙන්නේ නිමිති ගන්නේ මේක අරුණා නම් අර කොහොම පැත්තක දාලා මේක බහුලීගත කරවලා පස්සේ තමයි තේරෙ පටන් ගන්නවා දැන් සංසාර ගමනට කල්යාණ මිත්‍රෙක් ඉන්නවා. සංසාර ගමන තමන් අත නෑරින විවේකයක් තියෙනවා. අත නාරින උදකලාවක් තියෙනවා. මේක තමයි ආර්යයන් වහන්සේලා ගත කරන තැන. ඊට ඕන ගුණක් එනවා. හැබැයි කිසිම දෙයක මේක පදිංචියක් නෑ. යවදින්චියක් නෑ එනවා යනවා. ඒක දකින්න අවුරුදු ගාණක් කරනවා. හැබැයි නියම දෘෂ්ටි කෝණයෙන් බලනෝනේ මේ පිරිසුදු මේ මූලික தত্ত্বය කෙලසෙන්නේ නැහැ කෙලසෙනවා වගේ පේන. කෙලසෙනකොට හිතේ හිතන අයියෝ කියලා නැහැ. හොඳට බලන්න බලාකුළු කියාට අවකාශය කෙලසෙන්නේ නැහැ. චිත්‍රපටියක ඒ තිරේ දියල්ලක් වෙනුනට තිරේ පෙඟෙන්නේ නැහැ. ගිනිගන්නක් පෙන්නුවාට තිරේ ගිනිගන්නේ නැහැ. සෝකාන්ත දර්ශනයක් පෙන්නුවාට ඊගාටික දුක්ඛාන්ත දර්ශනයකට ප්‍රශ්නයක් නැහැ. නිසා මේක අවබෝධ කරගත් දවසේ තේරෙනවා. ඒක ඔච්චර භාවනා කරන්න ඕනේ නැහැ. අනිත් මේක භාවනා කරලා ලබන එකක් නෙවෙයි. මේක අඳුනාගෙන මේක අගය කරන්න දන්නේ නැති නිසා අපි චෝදනා කරන්න තියෙන දේවල් ගැන කතා කර කර ඉන්නවා මිසක් මේ චෝදනා කරන්න නැතිදී මේ නයිසાર્ගික දේ අඳුනා ගැනීමේදී ඒක ග්‍රීක භාෂාව වගේ. කතාපත් මේ මේකයි නිවන කියලා මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියලා හිතෙන්නෙම නැහැ. අර තියෙන ඔක්කොම කුණු කන්දක් බලලා බලලා බලලා බලලා හොම්බෙන් ගියදාර තමයි මෙතෙන්නේ. උත්සාහ කළා බලන්න. මොකද කරන්නේ දැන්? දැන් මම ගැන මම මම මෙච්චර කතා කරපු පස්සේ දැන් මොකද අල්ලගත්ත පොයින්ට් එක? බලාගෙන ඒවා ඩිස්ක්ලේම් කරනවා. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. ඒතර මොකද යට ඉතුරු වෙන්නේ? ඒ ඉතුරු වෙන දේ තමයි බෙනිරයක් තියෙනවා, දවලුත් තියෙනවා, තනිකර ඉන්නත් තියෙනවා, සෙනග ඉන්න කොටක් තියෙනවා, ඉඳගෙන ඉන්න කොටක් තියෙනවා. ඕන තැනකදී ගන්න පුළුවන්. එතකොට තමන්ට සරණ පිහිටා. එවලු ඕනේ අම්මා මැරෙන්න, ගෙට ගිනි ගත්තා වයි, රෙද්දට ගිනි ගත්තා වයි මේ තත්ත්වෙ මොකද වෙන්නේ? මොනක් කරන්නේ? මේකේ තරම්ම ශක්තිමත් ඒ තරම්ම අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා ඉපදිච්ච ධර්මතාවයක් අපි මැරලා ගියත් ඉතුරු වෙන ධර්මතාවයක් අපි මේක මේ මැරෙයි කැඩෙයි කියලා තමයි මේ නෑදෑය වට කරන වස්තු වට කරගෙන ඉන්න මේකට කිසිම සම්බන්ධයක් නෑ ඒක ඒක පරීක්ෂා කරන්න අවුරුදු ගණක් යනවා මේ අවබෝධ කරපු தත්වයට බාහිරින් කිසිම බලපෑමක් නෑ අපි උහිතාගෙන මේ භෞතික සම්පatti අපි දැන උපදී සම්පatti සේර මේකට කුණා මේකට මහා කරදරයක් මේක ඒ කරදරෙන්වත් කරදර ගන්නවා තේරෙනවද පැටලෙනවද කියලා මට තේරෙනවා. ඕ කාලය පරීක්ෂා කරන්න ඕනේ අල්ලගත්තදී කුණු දම දමා බලන්න මේක කෙලසන්න පුළුවන්. කෙලසන්න බෑ. සමහරුන්ට මේ පරියන්කෙන් දෙකෙන් අහුවෙන. සමහරුන්ට කොච්චර වුණත් මේක මතක් කරලා කියලා දෙන්න තේරෙන්නේ නැහැ. කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. මේ නිවන කියන එක මධ්‍යම ප්‍රතිපදාවක මෙච්චර ළඟ තියෙන කියලා. මුගක් මුදනේ කියනවා අපි ධර්මයේ 100ට 100ක් අඩපාඩම් කරලා ත්‍රිපිටක ධාරී වෙන්න ඕනේ. ඒ නැත්නම් පාරමී දිවුරාම ගොඩාක් කියනවනේ මේක වෙන්නේ කියලා. අර වයසක උපාසක මාත්‍ය කෙනෙක් මේ ළඟදී කතා කරලා කිව්වා සාංශ තව දවස් 10ක් වත් මම ජීවත් වෙන එකක් නැහැ. අන්තිම වෙලාවේ ඒත් හරි සන්තෝෂෙන් ඉන්නේ ස්වාමීන් වහන්සේ. මේ මම කොණ්ඩෝ ගෙදර දින මඟුල් පැත්තක දාලා මෙහෙට එන්න මේ ගෙදර හිටියත් ගෙදරත් මගේ භාවනා මධ්‍යස්ථානක ඔය විවේකීව ඉන්නවා ස්වාමීන් වහන්සේ. මට විකම දේශනා බාහිර කතා කරන්න. මම කොහොම හරියෙන් කැමති නාට්‍යොත් එක්ක කතා කරන්න කලන්නේ. නැත් 10ක් කතා කරේ. කතා කරලා කිව්වා මම භාවනා කරන්න තියෙනවා. අවසර මම කොල්ල කාලේ කඳුබඩ කියලා භාවනා කරුවා කිව්වා පිම්බීම හැකීම ගිහිල්ලා මහා උන්වගේ තැනකට ආවා කිව්වා. ඉතින් මේ මොනක් කරන්නේ මම භාවනා හරියම දෙන්නවා යන්නේ. ඊපස්සේ හරිපිටි ස්වාමීන් වහන්සේ හම්බෙලා කිව්වලු ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මම ඔය පාළු තැනකට යනවා. මට වෙන තැනකට යන්න හිතෙන්නේ නැහැ. ඔහේ ඉන්නවයි කියලා. ඒ ශාස්ත්‍ර කාට කරලා කිව්වලු ඔකට තමයි නිවන කියන්නේ. ඊට පස්සේ මම මම ඊට ඉස්සෙල්ලා මම ඒක කියලා තිබ්බේ. ඒසොලු අවසර තමයි යෝග දෙවෙනි සැරේට මට ඒ වචනේ කිව්වේ. ඇත්තමද කියලා මම කොහොමද දන්නේ? ඔබ ටෙස්ට් කරලා බලපන්. තව දවස් 10ක් 15ක් තියෙනකම් මම ටෙස්ට් කරන්න කිව්වා. හැබැයි මම අවුරුදු 20 ගාණක් ටෙස්ට් කරා කිව්වා. ඔය කියන தත්ත්වය කෙලසෙන්නේ නැහැ. අපි යන්න දැන කොහොම අරමුණු හරහා අරමුණු නැති තැනට නැත්තම් නිමිත්ත නැති තැනට ඒ නිමිත් අල්ලගෙනම යන්න. අල්ලගෙන ගෙවන් කරලා ගියාට පස්සේ කියනවා අහු වෙනයි විවේකී අහු වෙනයි උදේකලා හැබැයි ඒක හරි මුස්පේච්චි. ඒ හරි තුච්චයි. ඒක හරි රික්තයි. ඒ හරි ශුන්‍යයි. ඒ හරි අනාත්මයි. ඒක පරතෝයි කණුන් එකක්. මේ දැකලා හරියට අඳුනගත්ත දවසේ බුදුහාමගේ අතාල්ලා ගත්තා වගේ රාහුල කුමාර කියලා බුදුහාම සිරුරල්ලා ගත්තා. අන්නේ වගේ දැන් මේ හරි අමාරු කියලා දෙන්න. මොකද උගව දෙනෙක් හිතාගෙන ඉන්නේ මොකද්ද ඔය ලස්සන රත්තරන් බාට මේ මැණික් ක්‍රියාවක් නැත්නම් රත්තරන් ගුලියක් නැත්නම් දිව්‍ය ලෝකයට යන ඉනිමගක් ඔන්න ඔය දාගෙන බලනවා. ඉතින් මොකද කරන්නේ? ගුලියේ ඉතින් මම මොකද කරන්නේ? මම දැන් මේ කිව්වත් මම දන්නේ නැහැ මම මේ පටලවනවාද එහෙම නැත්නම් මේ මානසිකව මේ නිදහස් මාර්ගයක් කියලා දෙනවද කියලා මේ නිසා මූලික කමඨාන් දේශනාවේ ආනාපාන විස්තර කරලා කියනවා වාඩි වුණාට පස්සේ විශේෂයෙන්ම රිට්‍රීට් එකට අවිලා දවස් 3-4ක් යනකොට ඒක එනවා අරමුණ ගන්න බෑ එතකොට භාවනා මෝඩ් එකේ ඉන්න නිසා මේ කයිවාරු ගන්න කෙනෙකුට නම් පලාතට යන්න හම්බෙන්නේ නැහැ. මේකෙ මෙච්චර ලොකු සාංග කියලා තියෙද්දිත් මම දැක්ක මට ලැජ්ජ නිසා මම කාගෙන ගියා. තාමත් දෙන්න දෙන්න කතා කරලා ඉහළ පාර යනවා. එහෙම කෙනෙකුට මෙතෙන් යන්න මොකද මේක උදේ කලාවට එන්නේ. ඒ නිසා ඒකේ අවසාන වාක්‍ය දෙකක් කියවෙනවා. එහෙම වුණොත් අරමුණු ඉස්මතු කරන්න යන්න එපා. අරමුණු නැති හිස්තන හිත තියාගෙන ඉන්න. මම දැන් මෙතන ඉන්නව නැත්නම් ඉන්නව නැත්නම් හිඳිනවා කියන එක හිත තියාගෙන පැයක් තුනක් ඉඳිනවා. මුලදී මුලදී පැය දෙක තුනක් ඉන්න පුළුවන්. මොකද තේරෙනවා නිකන් ගොඩක් ට්‍රැෆික් ජෑම් එකකට මිනිස්සුෙකුට වාහන මොනක් නැති පාර හම්බුනවා. යන්න පුළුවන් ඕනක. අවුලන බලනකොට ඔකට ඒකේ තියෙන සීලිලාරය අඩු වෙන ගතියක් පේනවා. ඉතින් සද්ද වේදනා හිතුවේ එන ගතියක් තියෙනවා. ඒ එන සද්ද වේදනා හිතුවේ මේක හරි ස්වාධීනයි. ඒක නිසා නැවතත් මේ බණපටි අහන්න මුල් මුල් එක. ඒක දෙන්න පුළුවන් තරම් මේකත් එක්ක ආද වෙන්න පුළුවන්. ඒක හරි මොස්පේත්‍රිය වෙයි. අවුරුත් හිතන්නේ මේක නිවන කියන්නේ කියලා. ඒක මේ තුච්චයි රිත්තයි ශුන්‍යයි කියනකොට නම් තේරෙනවා. ආන ඒකත් එක්ක ආද වෙච්ච දවසේ කවුරු හරි බයිනකොට මේකට හිත දාලා බලතැයි සැලෙනවා කියලා. දැන් Taman කාට හරි බයිනෝ මේ தත්තෙට කෙලසීමක් වෙනවා. රාග දනවන හිතවිල්ලක් එනවා. මේ தත්තර මොනවද වෙනවද? ද්වේෂ දනවන හිතවිල්ලක් එනවා. මේ தත්තර මොනවද වෙනවද? මේකේ හේමම තියෙනවා. සෝනන්ද ඒ වෙලාවෙම ඊට පස්සේ එනවනේ. ඒ වෙලාව මුකුත්ම දැනෙන්නේ ඒ වෙලාව මුකුත්ම දැනෙන්නේ නැතිව ඊට පස්සේ එනවනේ. ආධුනික කාලේ මේකේ තියෙන සිල්ලාරේ නිසා මේකට ගිය ගමන්ම නිකන් උතරේ දාලා මූඩිය කරුවා. අවුලකට මේක තියේදී ඔක්කොම කන්න පුළුවන්, බොන්න පුළුවන්, වැසීර කරන්න පුළුවන්, කැචීර කරන්න පුළුවන්. මේක ඕනෙ වෙලාවක තියෙනවා. ඇහෙද්දී කවුරුහරි දෝෂාරෝපණය කරන වෙලාවෙදී තාම දක්ෂයි නම් මේ මිනිස්සයා හොඳටම වයර් මාරුලා බනිනවා. තමන්න පුළුවන් මේ මේ මූලික தත්ත්වෙට හිත දාගෙන ඉන්න. නැත්නම් මට වෙන කෙනෙක් එක තරගිට දැන් මම බනිනවා. ඒ උනත් මේක තියෙනවා. මේක ඉනාලුවේ ඉන්නවා එන්නේ ඔයාගේ මොඩික් අකෝ බැලන්ස් වැඩක් තියෙනවා මේ හැදෙන්නේ නැහැ වෙන්නදම ගණන් ගන්න ගිහින් බං ඒ කවුරුන් තමන්ට බයි ඒ කවුරු බැන්නත් මම ගණන් ගන්නෙ මොඩික තත්ත්වයේ එල්ලීමක් වෙන්නේ ඒක අඳුර ගන්න එකයි කියන්නේ මේ බින්කොට අඳුර ගැනීම ප්‍රශ්නයක් තියෙනවා ඉන්නවා ඉතින් කවබෝත් කරන්න පුළුවන් ආර්ය තුෂ්මින් භාවයේ හිතේ සමනස්කීල බණක හිතෙන් නැතුව මොකද ආවද නෑ ඒක මම වචනේ කරන්න පුළුවන් ආර්ය තුෂ්මින් භාවයේ කඩනවා වචනේ කරන්න කතා කරන්න පුළුවන් ඒක හිතේ හිතේ කියන්නේ සිතුවිලි නැතුව ආර්ය තුෂ්ණි භාවය කියන්නේ විකක්ක ਵਿਚාර දෙක මූලික වචී සංඛාරය දක්වම නතර වෙනවා. චී සංකාර කියලා කියන්නේ වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා හිතට පහළ වෙන විතක්ක ਵਿਚාර දෙකේ බව තේනවා කියන වැඩක් නැහැ. මොනවද කියන්නේ? ඒ තරමටම නිමිච් වෙලාවට තේනවා. ඒකවල නිහඬ බණක් දැන් ඔය සමාධි බුදු පිළිම ගාඩ ගියාට පස්සේ මේ බුදු දනන්සේ ගල් පිළිමේ වුණාට ඇතුළට හිත ගිහිල්ලා තියෙන බව පේනවා. කාටවත් බණ කියන්න ඕනකමක් බුදුහාමුදුරන් නැහැ. නමුත් යන මනුස්සයට තේරෙනවා. මොකද්ද අපිට පණිවිඩයක් දෙන්නේ? නිස්සද්දව වාඩිලා හිටපන්. වෙන මොකක්වත් කියන්නේ. අපිට බැරි යමක් නොකර ඉන්න. ඒ නිසා ආර්ය තුෂ්ණිම් භාවයෙන් ඕනම කෙනෙකුට ආරාධනාවක් තියෙනවා. මම නතර වුණා අපිට පුළුවන් නම් නතර කරන්න. ඔබ දැන් උදාහරණ අඟුලි මාලට කිව්වේ. මම නතර වුණා අපිට පුළුවන් නම් නතර කරන්න. නතර කරන්න. අපි ඒ තරම් වේගයක ඉන්නේ. නතර කරන්න ගිය දවස් තමයි බ්‍රේක් නැහැ, ක්ලච් නැහැ, ස්කිප් කරගෙන රෝදේ අනිත් පැත්ත හැලලා නතර වෙන්නේ. ඒ තරංග ස්පීඩ් එක දුවන. උතුම්ම වේගයක් තියෙනවා. ඒක හොඳට පේනවා අභියෝග කරනවා ඔය කාට හරි දවස් හතරක් කතා කරනකොට හිතුවොත් පිස්සු හැදෙනවා. මේකෙන් තමයි අපි ඔය account balance කරගෙන යන්නේ. අරින් කුණු ටිකක් මේකට දා ගන්නවා මේකෙන් කුණු ටිකක් ඒකට දා ගත්තා ප්‍රවෘත්ති ආනවා. නැත්නම් පත්තරේ බලනවා නැත්නම් ටෙලිවිෂන් එකෙන් බලන බැලන්ස් කරගෙන යන්නේ ඕකෙන් කතා අනුකර ඉන්න මම අභියෝග කරනවා න්‍යායයේ එක දවසක් මේ මේ අවිංසාවාදී සංගමයේ සභාපති අල්ල භාවනා ශාලාව ගාවට යාව හඳනවා ඇයිල ස්තුති කරා ස්වාමීන් වහන්සේලා ස්තුති වේවා ස්වාමීන් වහන්සේලා මස්මාසු වලන්නේ නැ ප්‍රසිද්ධ ප්‍රකාශනයක් කරලා දෙනවා ඒක නිසා මම කියන්නේ මට දුන්නොත් නම් මම කන්නේ අද වුණා හොඳට උදේම තාකේ ඉඳිවිල ඊට පස්සේ ඉතින් මට දේශනයක් දුන්නා ඊට පස්සේ මම ගහරි මනත් ඔක්කොම මම දැන් ආවේ මොකද ඊට ගාව මේ මේ භාවනා කරන මම කොහොමද මට භාවනා කරන්න ඕනේ මේක එන්නේ ඉස්සලා සුමාන්දයක් කතා නොකර ඉන්න මට ඔළුව හත් කඩකට පැල්ලම මම සහතික වෙනවා එයිසෝනේ දෙන්නේ මම කොහොමද මිනිස්සුන්ට කතා කරලා කරලා මිනිස්සු අවුස්සලා අවුස්සලා මට නින්දෙන්වත් කතා නොකර ඉන්නවා ඒ නිසා එnde ඉස්සලා පුළුවන් නම් සුමානකයක් කතා නොකර ඉන්න. මම මහත්තයට පුළුවන්ම නැන්නේ කකුල් දෙක අල්ලගන්න. මහත්ත කතා නොකර ඉන්න බෑ. නෑසංශ මමත් ඉතේ මෙතේ මිනිහෙක් නම් මම අභියෝග බාර ගන්න මේ කිව්වට ආවේ නෑ. තාම ආවේ නෑ. උයෝචෑම ව්‍යාපාරිකින්ම කරන් හදන්නේ මම මේ මතු කරලා පෙන්නන එක තමයි. මාන්නේ මතු කරලා පෙන්නන එක තමයි. ඔබ නොකර ඉන්නවා නම් එතකොට යාළුවෙන්නේ මම නිකරේ. මම ගණන් ගන්න කෙනෙක් නෑ. ඒ නිසා මුඛකින් හරි ගොත දාන්න. ඒ නිසා දැනගන්න ඕනේ මේ මායයට පක්ෂ වෙලා මේ මායයට නට නැටවිල්ලෙන් පොට්ට හික්මක් ඇති කරගන්න. එච්චර ගන්න අඩු කරලා ක්‍රියාකාරකම් විශේෂයෙන්ම ආපයට නැඹුරුනි ක්‍රියාකාරකම් අඩු කරලා හිතවිලි දෙනවා හිතලා කරන හිතවිලි නැත කරලා හිතෙන දේවල් වලට විතරක් ඉඳිලා යන්න ගත්තොත් ඔන්න හික්මීම එන්න ගන්නවා. එදාට තේරෙනවා මෙතෙක් කල මොකද කරේ අපි මේ දෙක කිරුවේ පුළුවන් තරම් අර අයියරේ ලොන්ටි මම බඳ බඳ ඉන්න එක තමයි. අපි සංවේගයක් පහළ වෙනවා. අනිතික කොහොමද මේක සංවේදනය කරන්නේ? ඒකට මිනිස්සු ගෑයි ඔක්කොම මේ හිරි වැටිලාද ඉන්න ගියා. ඔක්කොම ලබ ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඉහි නැති කරලා ඉඳ හදනවා කියලා. හරි ප්‍රශ්න. එනිසා සර්වඥාන්සි නිවන් දැක්කට පස්සේ බණ නොකියන අධිෂ්ඨාන කරා කාටද කියන්නේ? ඔක්කොටම ඕනලා දින වේගෙන් දුවනවා. ඒක නතර වෙන්න කතා කරනකොට බුදුහාමුදුරු කොටු වෙනවා. කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේක නිරුතුමා කියලා දුනා මේ බුදුහාමුදුරු කියන බණ ඇත්තටම ප්‍රායෝගිකද නැද්ද කියලා බුදු වශයෙන් නම් මට සාධක වෙන්න බෑ. මේකට එකක් කියකි අනුගමනය කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා දෙන්නෙකුට අදාළ නැහැ. Tamanට විතරක් මේ නීති ටික පනවා ගන්න. Tamanට පුළුවන් ආරසාවෙන්න පුළුවන් තරම් ඇත්තකට වෙලා කොහොම වෙලා හුදේකලා වෙලා මේ ක්‍රියාකාරකම් අඩු වෙන එක පොඩ්ඩක් බලන්න. ඒකයි මේ සීතල කියලා කියන්නේ. ඒකයි මේ නිබ්බිදාව කියලා කියන්නේ. ඒකයි මේ නිවන කියන්නේ කියලා හරි පාළු. සෙනග නැතුව එහෙම කතා නොකර ක්‍රියා නොකර ඉතිවිදට ඉන්න ගියාම මේ පාළුගතිය විඳින්න බෑ. ඒක නිසා වර්ධනේ මේ වර්කින් හරි අවශ්‍ය ගන්න වැඩ කරා. නමුත් භාවනාවට හරියාගෙන එනකොට අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට කොටු වෙන තනි වෙන තනි අලියා වගේ යන ගතිය තමයි ප්‍රධානම ලක්ෂණ හිත කරන්නේ. මේ සමූහික ජනය ගත කරනවා කියලා කියන්නේ ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ලොකු පරණකට අකුසල කාර්යයක්. ලොකුම අකුසල කර්මයක් නිසා තමයි අපිට මේ සෙනඟක් එක්ක ඉන්න වෙලා තියෙන්නේ. තනි වෙන්න තියෙනවා නම් ආ යොලි වැඩි. ඔව් පවෝ කරගත්තේ දුර ගිහලා ගෙදර ගිහලා ගොටි කනවා. සුබිනාත් මේ ආනාපාන ක්‍රමයෙන් යනකොට මනෝමය දුස්තර පුදුමාකාරයකට තේරෙනවා. එන්නට ඒක මේ රස්නේද සීතලද කියන එක නම් දැනෙන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට නාස්පුඩුවක කැටගෙනවා වගේ දැනෙනවා. ඊට පස්සේ ආනාපාන ටික ටික අඩු වෙනකොට අත් දෙක උඩ කියලා කැපෙනවා වගේ දැනෙනවා. එතන උදේ දුන්නාට පස්සේ ආනාපානිය දැනෙන්නේ නැතිකමක් දැනෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් ආනාපානිය දැනෙන්නේ නැතිකම දැනෙන්නේ කොහොමද කියන නෑ ඇත්ත කතාව මම මේ ප්‍රශ්න කරන්නේ ඔතෙන් තමයි ප්‍රශ්නේ විසඳන්නේ ආනාපානිය දැනි දැනි ගිහින් නොදැනද නොදැනෙන ආන් ඒක ඒක පොඩ්ඩක් විස්තර කරන්න වාඩි වෙන්න ඊට පස්සේ බෑ ඊට පස්සේ වැඩ නැහැ. මට ඕන කරලා තියෙන පොයින්ට් එක මතක. අපි දෙනවා ආරම්භ. ආනම ඊට පස්සේ අපි කියන එක ඉවර වෙනකම් බලපන්. ඉවර කළා මල පනින්න තැනක් තියෙනවා. අන්නේ මල පනින්න තැන තමයි ප්‍රශ්න තියෙන්නේ. එච්චරයි විස්තර කරන්න. මේක විස්තර කරන්නේ නැතුව පන්නන්නයි හදන්නේ. මට ඕන කරලා තියෙන්නේ හරියට එතෙන්ට ප්‍රශ්න අහලා ඒ ආනාපානෙ ගෙවිල දැන් ඉවරයි කියන තැනදී අවදියෙන්ද සිද්ධ වෙන්නේ. මොකද්ද තමයි අත්දැකීම? අවදියෙන් ඉන්නේ. මොකද්ද අත්දැකීම? දකින්නේ අත නැති වෙනවා. හරි. අතුද අතුද කරගෙන එක නැති වෙනවා. හරි නැත්. දැන් මේ පිටිසට කොහොමද හේතු ගන්න? තමන් මේ වෙලාවේ යමක් අත්දකින්නවද නිින්ද ගිහිල්ලාද නැත්නම් ප්‍රශ්න පිට පැනලා ගිහිල්ලාද කොහොමද මේ මේ හිත පිට ගියාමත් වෙලා තියෙන නැත්නම් නිින්ද යෑමත් වෙලා තියෙන්නේ නැහැ. මේ අවදියේ මොනවද අත්දකින්නේ? මොකක්ද අත්දකින්නේ? වඩාන කියන්නේ තේරුමක් නැහැ මට. නමුත් මේක අභියෝගයක් වශයෙන් ගන්න අනිත් දවසේ තෙතෙන්නම ගිහිල්ලා මේකට අවදි වෙන්න පුළුවන්. එච්චරයි කමට. එච්චරයි සුද්ධ කරන්නේ. ඔක්කොටම කියන්න තියෙන එච්චරයි. මේ වගේ තැනක් වෙනවා නම් හොඳට බලාන යන්න හඳ පායනවා, ඉර පායනවා, තරු නැති වෙනවා. තරු නැති වෙනකොට අන්තිම බිඳුව දක්වා. ඒ තරුව දිහාම බලාගෙනකොට දැන් පේනවා තරුව නැති වෙනවා නෙවෙයි. තරුවේ ප්‍රකාශ තත්ත්වේ නැතිව තරුණ ලීන වෙලා යනවා. සංගවිය. ඒකෙන් ආනපානේ දුන්න මැරෙන්න බෑ. මැරෙලා නෑනේ. දැන් මෙතනින් යනවා. ආනේ එතරදී මේ වෙන මල පැන්නම මේ ඉරි පැන්නම මේ දිශා මාරුව මේ මේ තඩ මාරුව මේක පන්නන්න හිත ගහන දහන් ගැට ටික විතරක් බැලුවොත් කොච්චර චපලද කියලා තියෙනවා. කොච්චර මායාකාරද කියලා තියෙනවා. කොච්චර වංචනිකද කියලා තේරෙවි. මේකට කියනවනේ නේද පණින්න බෑ දරුවා මෙතන කට උත්තර දෙන්න. මොකද්ද වෙන්නේ? අනිත් දවසේ ආයෙත් එන්න. ආයෙත් දෙන්න. දීලා දීලා දීලා මේකෙන් බලනකොට ඔතේදී ගැඹුරකට යනවා ටිකෙන් ටික. ගැඹුරකට ගියත් එක තැනකදී ඔය වචන නැතුවලා. වචන දා ගන්න බැරි වෙන නමුත් ඒ වචන දෙකට නැතුණාට අත්දැකීම නම් නෑ බෑ කියන්නේ බෑ. ඒ අත්දැකීම පන්නන්න බෑ. ඒ අත්දැකීම ජීවිතේ අපි සංසාරේ විඳපු නැති එක. ආනේ එතෙන් තමයි මොළේ මෙතෙක් විරුද්ධ වෙච්ච නැති සර්කිට් එක විරුද්ධ වෙන්නේ. යටි හිතට හිත බහින්නේ භාවනා යටි හිතට බහින්නේ උතන. ඉතින් මේ පිටේ ඉතින් අපි කරන නාඩගම් ටික විතරයි. කොහොමද ඉන්නේ මම අපෑම් ටික විතරයි ඔතෙන් දැන්. ඔතන යට සම්පූර්ණ ප්‍රകൃති. ඒක ලස්සනම කැලල තමයි ඔතනින් යට ඔක්කොමල සමානයි. ඔතන යට හරිය සියලු මනුස්ස මනස සමානයි. ඔතන උඩ තමයි ඥාන පිරිමි කාම රුචි අරුචි කාම එනෙක් මිරිස් වලට කැමති කෙනෙක් දුණු වලට කැමති කෙනෙක් නිල් පාට කැමති කෙනෙක් රතු පාට කැමති ඔක්කොම තියෙන්නේ උඩ තියෙන කුණු කන්ද. ඕක ගෙවන්නේ ලේසි. මේ ටික පාවා දෙන්න ලෑස්ති. පුචාචලන්ට පාවා දුන්නාට පස්සේ නොදැන්න තැනට යනවා. දැන් තමයි ධර්මයට විවෘත වෙන්නේ. දැන් තමයි විපස්සනා පටන් ගන්න කියලා මේකට විවෘත වෙන්න පුළුවන් නම් නැත්නම් මේකට අවදි වෙන්න පුළුවන් නම් මේකට බුදු හදින්ම බාර ගන්න පුළුවන් නම් ඒ මනුස්සයා සෑහෙන කල්යාණ මිත්‍රයෙක් තමන් කරා. කල්යාණ ධර්මයක් හස්ස කරනවා සත්පුරුෂ මිනිසෙක්. ගෝධනේ කතේ ගිහලා පස්සට. නිසා මේ හාර කතා මම නැතර කළ මෙතනදීම ඇත්ත උඩ දීලා කපන බෙල්ලේ එතනම. ඒකල කමඨාන් සුද්ධ කරලා අනිත් දවසේ මේ මල පණිවිඩ ගැන බලපන්. මේකට බලන්න ගිය දවසේ වෙනද බලන ක්‍රමයෙන් බෑ හුදුවට පිරිසුදු කරලා හත්ක පිහලා මෙච්චර දීන බලන්න. එතකොට එන්නේ එන්න සතිය සමාධිය ගැඹුරු වෙන්න පටන් ගන්නවා. අන්තිමට ඒක සක්මණේදීත් අහුවෙනවා. එදින්දා වැඩවලදීත් අහු වෙන ඕන තැනකදී බලද්දී සිද්ධිය හමාර වෙන තැන තමයි නිරෝධ සත්‍ය තියෙන්නේ. නිරෝධ කියන්නේ නිරුද්ධ වෙන තැන. සිද්ධිය පටන් ගන්න තැනයි අපි මේ හොයන්නේ. කවදාකවත් එතන නෙවෙයි. ඔය නස්ප්‍රීන් කියන මිනිස්යාගේ කතාවක් තියෙනවා. මේ මිනිස්යා අරාබියේ හිටපු අන්දරේ වගේ මිනිස්සෙක් හොඳ හොඳ දැනුවත් තිබිලා තියෙන හැබැයි ජෝකර් කෙනෙක්. නම් මුල්ලා කියලා කියන ආගමික නායකයෙක්. ඉතින් දවසක් මිනිහා ලයික් කරනවා කියලා දැන් හොයනවා. ඉතින් පාඩම් මාස ගන්න මුල මොකද මේ හොයන්නේ කියලා අතොත් නැතිලා. ආ මම ඕපවුන් කියන මේ මනුස්සයෙක් එක දෙනවා හොයනවලු හොයනවලු කනකොල ගහක් ගහක් ගන්න ඕනම නැන්නේ. ඉතින් අර මාස ඇවලු මේ මේ මුණ පාඩේ අතට මේ පාඩ. යතුරු කරාද? ඔව්. මේ ඔක්කොම විස්තරේ කිව්වා. ඉතින් දෙන්නම හොයනවලු නැල්ල දැක රැද්ද කියනවලු කියවලු කොතන විදිහ නැතුනේ. නැතුනේ නම් කාමරේදී. ආරවන්ස ඇවලු මොකද්ද මං තේරෙන්නේ කාමරේ ලයිට් නැහැ. මේ නිවන හොයන්නේ කිලිසෙන තැන. කිලිසෙන තැන වල නිවන නෑ. ඒක හොයන්නේ අන්ධකාර කියන ආන්ද යටි ඉතින් ලයිට් නෑ කියලා ලයිට් කරනවට හෙව්වද ඒක උදේ හෙනකන් හෙව්වා. ඒක ලැබෙන්නේ නෑ. ඒ නිසා මතුවෙන ආලෝකයේ පහල්සුවේ සහැල්ුවේ දිබ්බචක්කු ඥානෙ දිබ්බසෝත ඥානෙ පලාතක නිවන නෑ. ඒක නැති වෙන තැන තියෙනවා. ඔය ඕනම දෙයක් ආන්නේ ගෙවෙන තැනට අස්ගහගෙන බලන්නේ කියොත් නිරුද්ධ වීම ඡය වීම, වැය වීම, අමාරි ඔය තමයි නිරෝධ ශක්තිය කියන්නේ. ඔය කයානුපස්සන කියනවා, වයානුපස්සන කියනවා, නිරෝධානුපස්සන කියනවා, නිබ්බිදානුපස්සන කියනවා. নানা ආකාර ගන්න. හැබැයි අපේ හිත පුදුම විදිහට ඔක පාන. අදා කැමති නෑ. අනිත් කුඩල නුනට තිබ්බා වගේ මේකට කිට්ටු වෙනකොට බය වෙනවා. චකිත වෙනවා. සහලව. ඉතින් දෙන්නම යොමු කරවන්නේ. යොමු කරන යෝගන්න ඒ ඒ ඒ යොමු කරවීම හරහා ශක්තිය ගොඩ නැගෙනවා ක්‍රමවිදි ක්‍රමසහවිදි ගොඩ නැගිලා බලාගෙන ඉන්නේ කොයි නැති ආස්වාසිය පටන් ගත්තා ප්‍රසවාසි ඉවර වේගෙන යනකම් බලන්න නැත්නම් ආනපන සම්පූර්ණ විවර වෙන කම්ම බලන්න ඉන්නේ නැතිම විවර වෙන කම්ම බලන්න ඒකට මේ වම තියෙනකොට දකුණ ඉස්සෙනවා ඒක හැල්ල පෙන්නන්නේ දකුණ තියෙනවා වම තියෙනවා අවුවේ ඊට පස්සේ දකුණ තියෙනකොට වම ඉස්සෙනවා අමතක කරනවා ඒ එන්න තමයි අපේ මැෂින් එක හැදිලා තියෙන්නේ මම පටන් ගන්න හොඳට පේන. දකුණු උඩට ඉසිලා ඉවරයි. දැන් මම බලන්න හඳුන්නේ මේ දකුණු ඉසිලා ඉවරයි. ඉතින් ඒක ගිය පාරේ වෙලාවේදී කටුකුරුන් ස්වාමීන් වහන්සේ කිව්ව වචනයක් දාන පුරේ පච්චාසන්නී කියලා සඳහනක් තියෙනවා. අච්චා පුරේ සදී කියලා. ඒ වෙලාවේදී තඩ මාරුවක් තියෙනවා. මේකට බර ගන්නවා මේක නිදහස. නිදහස වෙන එක අපන්නේ. අපේ ඉතින් මැෂින් එක හැදිලා තියෙන්නේ ගෙවෙන එක ගෙවන් වෙන එක පනිනවා අල්ලන එක තේරෙනවා ආගම්බ දේක. ඉතින් බුදුරජාණන් කියන්නේ ඒක හොඳට බලපන්. මනෝට තමයි දෙන්නේ මේකට ආශා කරන්නේ අර ගෙවෙන එක බලන්න නැති වෙන්න. ඒක නදකින් කියන්නේ. ඒක නොපතන් කියන්නේ. ප්‍රසවාසය බලන්න ආභ්‍යාසය ගෙවෙන ආශාසි විරලකම් බලන්න විසුත් නැහැ. මේක කරගෙන යන කියන පස්සේ අර සියලු ඥාන සියලු කුසල සියලු ශක්තිය යොදවලා ඒකටම දැම්මට පස්සේ අපි අතුලේ ගමදක ඉහළට යන්න පටන් ගන්නවා. ඒක අන්තිම බව. ඒ කවුරුත් යන්නේ එකම රසයට යන්නේ. නමුත් මෙතෙක් නාහපු දෙයකට යන්නේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදවාදී ඥානමුදවාදී පඤ්ඤාවද්වාදී විද්‍යාවද්වාදී ආලෝකෝද්වාදී මෙත මෙතෙක් නොඇසූ නොවිරූ දෙයකට යන්නේ. හැබැයි මේ නාහය ගාව තියෙනවා. අස්පනා අපිට තියෙනවා. තාත් එක්කෙනෙකුට ගැලවතාව කවුද කරන්නේ? එක එක ආදායද ගන්න කෙනෙක් සතු තමන් නාසයෙන්දී ඉරියේ වගේ ඉදිරියෙන් වගේ දැනෙන්නේ ප්‍රසවාසයෙන් එහෙම දැනීම බාධාවක් හිරිහැරයක් නැත්නම් හිත උනන්දු කරවන දැන් කුතුහල දනවන එකද මොකද්ද වෙන්නේ හිතට ඈ ඒ ඒ වුණාට ඒකෙම හිත පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා එච්චරයි අපිට ඒ වගේ ඒ ගැඹුරු සියුම් ස්ථාන යන්නේ ඉස්සලා නානා ක්‍රමවලින් අපි පිටපන්නන්න ගන්නවා. එක්ක බය හරහා, නැත්නම් සැක හරහා, කුතුහල හරහා, නැත්නම් ඉස්සරහට යන්නේ පස්සටද යන්නේ නැහැ, වැරදිලාද දන්නේ. නානාත් දේවල් හරහා මේ එකක්කටවත් තරහ වෙන්න එපා. නමුත් බලන්නේ ඔක්කොම අල්ලපන ලස්සේ මේ මේ පිට හරි කමන්නේ, ඇතුළේ හරි කමන්නේ මේ තිබ්බ ගත්ත අරමුණ ගත්ත මේ මූල දුගියට ඇදගෙන යනවා වගේ ටිකට යන්න පටන් අරගත්තොත් අරව නිකම්ම ගම්ස වෙලා යනවා. ඒක ඔක්කොම බඳ වෙලා යනවා. හැබැයි සැකේතර නතර කෙරුවොත් ආනපනිය කැඩිලා ආය ආන අලුත් එනිසා මේක මේ භාවනා මොහොතට ඇතුළට නැමෙන්න කිට් වෙන බවට ලකුණු තමයි සැක පහළ වෙනවා. නීරස වෙනවා. එහෙම නැත්නම් කුතුහල කරනවා. මොකෝම කෙලස් මේ මායාවේ තියෙන දසමාර සේනාව වැඩි ලස්සනට යනකොට নানা ප්‍රක්‍රම වලට මේක අර කබේ ඇවිදින මනුස්සයා වගේ බැලන්ස් එක කරනවා. ඉතින් කීප වතාවක් වැටලා බෙල්ල කඩාගෙන තමයි අන්තිමට මේ සදවාන කරන්නේ යටකට යන පුළුවන්. ඉතින් සක්මන් කරනකොටත් මේ පැද්දෙන්න ගන්න. සක්මන් කරගෙන යන්න බැරි තරම් නිකන් දීපු මිනිස්සුක් වගේ පැද්දෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි වෙන මොනවා හරි වැඩක් සතියෙන් කරන්න ගියාම වෙන තාලට කරගන්න බැරි වෙනවා. අනිදට ඒ දණ්ඩ යන්න බැරි වෙනවා. මේ ඔක්කොගෙන් පේන තියෙන වැඩේට පූර්ණ ශක්තිය යොදලා බලන්න ගත්තොත් ෂට මායා ගතිය ඉන්න පටන් ගන්නවා. ඒකයි ඒක හැබැයි හොඳ ලකුණ. වැඩි අල්ලලා යනවායි කියලා. හැබැයි ඒ හරියට කාරණා තේරුම් ගන්න කමඨාන් සුද්ධ කරන්නේ නැතුව ලෑස්තිලා ගියේ නැත්තම් බය වෙනවා. අසරණ කරන ගතියක් තියෙනවා. ඒ නිසා එක එකන එක එකන උදව් කරගන්නේ එක එකනට එක එකනට ආධාර කරගන්නේ නැගී හිටින කාලේ තමයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. එහෙම නැත්නම් ඉතින් ඕවා ඉතින් ඔක්කොම අතහැර දාලා අයියෝ අපිත් භාවනා කරලා දෙන මොන පිසුදු ඕම එකක් ඇත්ත නෑ දැන් කාලේ නිවන් දකින්න බෑ කියන පැත්තට දාන්න. මේ අපේ කාලේ තියෙන අපිට ඉන්න තුන් හතර දෙනෙක් මේ කමඨාන් සුද්ධ කරන්න. මොකද කියන්නේ? මේ මේක තව සුද්ධ පවිත්‍ර කරනවා නැත්නම් අපි පුද්ගලික අවස්ථාව ආරම්භ දෙනවා. දැන් අපි මේ මට මෙහෙමත් යෝජනා හිතෙනවා ඒ ටික කරද්දී ස්වාමීන් වහන්සේ වඩින් කියනනේ ඒක මෙතනින් අර වැඩසටහන ඉවර කරලා කමඨාන් සුද්ධ කරන කට්ටිය කරනවා පස්සේ ඉන්දිට කරන එකට ස්වාමීන් වහන්සේ රිලීස් එකක් දෙනවා. ඒක සම්බන්ධව දැන් මේ අපි ට්‍රක් එක මාරු කරන්න හදන්නේ කමඨාන් සුද්ධ කියන නතර කරලා ස්වාමීන් වහන්සේලා පස්සේ <laughs> කමඨාන් සුද්ධ කරන එකයි කරන්නේ. ඒක නිසා අපි මෑණියනාස මීනා ආරාධනා කරමු මේ නිමාවේ කටයුතු සම්පාදනය කළ දෙන්නේ.